හැම දිනම සාවධානව අප ජීවරණයට නාම රූප අරමුණු කරමින් දේශනාවක් ඉදිරිපත් කළා. එම දේශනාව නිමිතියෙමද නැහැතුණා නාම රූප දෙකම රූපස්කන්ධයේ රූපේ පිළිබඳව පමණයි ලක්ෂණ ඉදිරිපත් කළේ. එනිසා නාමස්කන්ධය පිළිබඳ නාම කියන වචනේ පිළිබඳ කරුණු දැක්වීමයි අද බලාපොරොත්තු වන්නේ. මේ නාමස්කන්ධය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නිවන් ලැබීමට බලාපොරොත්තු වන සෑම කෙනෙක් විසින්ම ඇති කරගත යුතුයි. මොකද මේ නාමස්කන්ධයේ ආර්ය අවබෝධය නැති නිසා ඒ නාමස්කන්ධයේ තියෙන සතුල පවන්නා වූ අවිද්‍යාව ප්‍රාත්මක වීම නිසා තමයි සංසාරයේ පුරා මෙතෙක් කලින් මෙරි මෙරි ඉදිරියටදී මේ සංසාරයේ අපේ දිගින් දිගට දුක් අනුභව කරමින් පැමිණි. ඉදිරියටත් එහෙම යන්න තියෙනවා. මේ නාමස්කන්ධයේ නේම සත්‍ය පරමණු අවබෝධ කරගෙන මේ නාමස්කන්ධය තුළ පවතිනා වූ අවිද්‍යාදී ආත්‍යාදී හේත ධර්මයන් ප්‍රහීන කලේ නැත්නම් එනිසා සෑම කෙනෙක්ම නාමස්කන්ධය අවබෝධ කරගන්නේ එදා මේ නාම කියන එක විස්තර කරනවා කියලා මට කැටි සමහර විට නාමය කියන්නේ හිතට කියලා ඒ හිතේ කොටස් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා වේදනාව සංඥාව සංඛාර විඥාන කියලා එතකොට වේදනා සංඥා සංඥා සංඥා සංස්කාර සංඥා විඥාන සංඥා කියන සංඥා හතරම නාම සංඥයට ආසන්නේ රූපේ රූප සංඥයට ආසන්නේ එතකොට මේක නම් බුදුරජාණන් වහන්සේ වෙනත් අවස්ථාවකදී පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන වචන පහෙන් නාමයේ කියන කඳුනාදී දෙනවා එහිදී දැක්කේ ඒ අර වේදනා සංඥා සංඛාර විඥාන කියන කරුණු හතරම තියෙන බව එදා අපි මේ අන්ත කියලා දුන්නා. එතකොට මේ නාමස්කන්ධයේ තියෙන වේදනා සංඥා සංඛාර විඥාන වල තියෙන අනිත්‍ය ස්වરૂපයේ දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වરૂපයේ පැහැදිලිවම නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් අවබෝධ කරගත යුතුමයි. මේ නාමස්කන්ධයේදී වේදනාස්කන්ධය කියන්නේ සැප වේදනා දුක් වේදනා මතරක් වේදනා කියන වේදනා තුන තමයි. ඒක විවිධාකාරයෙන් මේ වේදනා රැකෙනවා. ඇහැට රූපයක් හමුනාට පස්සේ ඒකප්ප සංපස්සේ ඇති වෙනවා. ඒකප්ප සංපස්සේ නිසා ඇති වෙන වේදනාවක් තියෙනවා. ඇහැට රූප දැකලා ඇති වෙන වේදනා, චක්ක සංපස්සජා වේදනා. ඒ වගේම කනට ශබ්දය ඇහුනට පස්සේ අපිට සැප හෝ දුක් හෝ මඳහත් වේදනාවක් ඇති වෙන පුළුවන් සෝත සම්පස්සදා වේදනා කියන්නේ ඒ විදිහේ නාසයට ධම්සෝඳ හමු වුණාට පස්සේ වේදනාවක් ඇති වෙනවා සැප දුක් මඳහත් වේදනාවක් ඇති අපෙන් කවරක් හෝ දිවට රසයක් හමු වුණාට පස්සෙත් ඒ වේදනාවක් දැනෙනවා කයටත් වේදේශයක් හමු වුණාට පස්සේ වේදනාවක් දැක්වෙන කවරක් හෝ අත්දැකීමක් දෙනවා මනස කර්ණ වේදාරමුණු හම් වුණාට පස්සේ ඒ ඇති වෙන වේදනා තුනක් තියෙනවා පාසස දුක් උපේක්ෂා නෙවේ මෙතන කියන්නේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියලා එතකොට මේ මනසින් දැකෙන්නේ කායික දුක් කායික වශයෙන් තියෙන දුක් දුන්නක් නෙවෙයි දුකක් නෙවෙයි ඒක නිසා දෝමනස්ස කියන්නේ කායික වගේ සුඛයක් නෙවෙයි මනස දැන්නේ ඒක සෝමනස්ස කියන්නේ උපේක්ෂාව දැන් මදාල් භාවය මේ විදිහට වේදනාව ප්‍රභේද තියෙනවා විවිධ ආකාරයෙන් වේදනාව විග්‍රහ කරලා දක්වන්නට පුළුවන් මේ පිළිබඳව කලින් කලින් දක්වා ඇති තිබෙන නිසා මේ යන්තම් ස්වයෙන් මතක් කිරීමක් පමණයි කරේ. ඒක වේදනා ස්කන්ධේ නාම ස්කන්ධයට අධම්මයක්. ඊළඟට සංඥා ස්කන්ධය සංඥා කියන්නේ හඳුනා ගන්නවා කියන එකයි. මේ හඳුනා ගැනීම කොටස් හයක් තියෙනවා. ඒ ඇස් වෙන රූප හඳුනා ගන්නවා. කනට හැෙන ශබ්ද හඳුනා ගන්නවා නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට හමුවන විවිධ ස්පර්ශ මනසට දැනෙන විවිධ හර්මෝන අපි හඳුනා ගන්නවා මේවට පිළිගන්නේ කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොත්බ්බ සංඥා සහ ධම්ම සංඥා කියලා සංඥා කියන හඳුනා ගැනීම. ඉතින් මේ ඉන්ද්‍රියන්ට අරමුණු හමුනාට පස්සේ අරමුණු විවිධ විද්‍යාකාරයෙන් අපි හඳුනා ගන්නවා. ඊළඟට සංස්කාර, සංස්කාර කියන්නේ සිතේ විදන්ම සමාගයේ සිත තුළ පහන කුසල් හෝ අකුසල් හෝ කුසල අකුසල් දෙකම නොවන හොල් සිතිවිලි පහල වෙනවා නම් මේ සිතිවිලි වලට තමයි චිත්ත සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. මේකත් කොටස් හයක් තියෙනවා රූප සංකේතනා, ශබ්ද සංකේතනා, ගන්ධ සංකේතනා, රස සංකේතනා, පොට්ටබ්බ සංකේතනා සහ ධම්ම සංකේතනා යන තුනේ එතෙන්දී අදහස් කරන්නේ රූපයක් දැනට පෙන්වනකොට ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙන ඇති වෙන්නත් පුළුවන්. කලින් දැකපු රූපයක් හෝ දැන් දකින රූපයක් හෝ අනාගතයේ දකින්ට යන රූපයක් ඒ බඳ සිටියදී කියන්නත් පුළුවන් ඒවට කියන්නේ රූප සංකේතනා කියන. ඒ වගේම දැන් අසන શબ્දයක් පිළිබඳව හෝ කලින් ඇසූ શબ્දයක් පිළිබඳව හෝ එහෙමත් නැත්නම් අනාගතයේ අසන්නට යන શબ્දයක් පිළිබඳව සිටියදී කියන්නත් පුළුවන්. මේ සිටියකට තමයි ශබ්ද සංකේතනා කියන්නේ. මෙලෙසින්ම ගන්ධ සුවඳ පිළිබඳ සිටියදී ගන්ධ සංකේතනා කියනවා. රස පිළිබඳ දිවට දැනෙන රස පිළිබඳ සිටීම රස සංකේතනා කියන්නේ කායයට දැනෙන ස්පර්ශ පිළිබඳ සංකේතනාවට කියන්නේ පොත්හබ්බ සංකේතනා කියන ඒ වගේම මනසට දැනෙන අරමුණු පිළිබඳ ඇති වෙන සංකේතනාවට කියන්නේ ධම්ම සංකේතනා කියන්නේ මේ විදිහට සංස්කාර ස්කන්ධය ප්‍රධාන වශයෙන් කොටස් 6කට බෙදලා දක්වන්නට පුළුවන් අපි හිතන සිතුවිලි ඔය කොටස් හයට අන්තර්ගත වෙනවා. ඔයින් බැහැර කිසිම සිතුවිල්ලක් වෙනකොට සිතන්නට නැහැ. මොකද ඒ සෑම සිතුවිල්ලම මේ කොටස් හයටයි ඇතුළත් වෙන්නේ. විඥානය කියන්නේ දැනීම කියන එකයි. මේ විඥානයේ කොටස් හයක් තියෙනවා. චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, සාමනෝ විඥාන කියලා. චක්ක විඥාන කියන්නේ හැට රූපයක් දැක්කාට පස්සේ ඇතිවන දැනීම. සෝත විඥානය කියන්නේ කන් ශබ්දයක් ඇසුනාට පස්සේ තියෙන දැනීම. මේ විදිහට අනිත් විඥානවත් හිතා ගන්න නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ දැනීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ ගාන විඥානය කියලා. දිවට රසක් හමුණාට පස්සේ ඇතිවෙන විඥානයේ ජීවා විඥානය කියලා ප්‍රකාශ කරනවා ඒ වගේම කායට ලැබෙන ස්පර්ශ නිසා පහළවන විඥානයේ කාය විඥානයයි මනසට වේදාරමුණු හමුණාට පස්සේ ඇතිවෙන විඥානය කියන්නේ මනෝ විඥානය කියලා මේ කොටස් 6ට මේ කොටස් ඔක්කොටම කියන්නේ වේදනා ස්කන්ධයට සංඥා ස්කන්ධයට සංස්කාර ස්කන්ධයට විඥාන ස්කන්ධයට මේ ඔක්කොටම පොදුයි අපි කියනවා නාම ස්කන්ධය කියලා. ඒකට තමයි නාම කියන්නේ. නාම රූප කියන එකේ රූප කියන වචනේ රූපස්කන්ධය. ලපන්ද රූපස්කන්ධය කියන දෙයක්. මෙතන නාම කියන වචනේ එතකොට මේ ස්කන්ධ හතර සඳහාම පාවිච්චි කරන පොදු වචනයක් කියන එක තේරුම් ගන්න. ඒතර මේ නාමස්කන්ධ හතර ක්‍රියාත්මක වන ආකාරයේ තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. ඒ දැන් අර මේ දක්වා කියපු කරුණු පොත්පත් වලින් හරි අහලා මේක දැනගන්න පුළුවන්, කේවල දැනගන්න පුළුවන්. නමුත් මේවා ක්‍රියාත්මක වන ආකාරය කායුත් වශයෙන් බොහෝ අවස්ථාවලදීම කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ කරුණු පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. එහෙනම් අපි උදාහරණයක් වශයෙන් ගමු ඇහැට ප්‍රිය රූපයක් තමයි කනු ප්‍රිය කරන ලක්ෂණ රූපයක් දැක්කා කියන්නේ. මේ දැක්කාට පස්සේ පළමුවෙන්ම ඇතිවන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන අනුපිළිවෙලට ස්කන්ධ හතර දක්වා තිබෙනවා. අන්තිම ස්කන්ධයෙන් විඥාන ස්කන්ධය. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ පළමුවෙන්ම පහළවන්නේ චක්කු විඥානේ විඥාන ස්කන්ධයේ ඇතිවීමක් ඇතිවෙනවා. පහළවන්නේ. විඥාණයට අපහැට ඒ රූපේ දැක්කාට පසුව ඊට පස්සේ රූපය අපි හඳුනා ගන්නවා. හඳුනා ගන්න පුළුවන් විවිධ ආකාරයෙන් මේ මොකද කියන්නේ නරක කෙනෙක්, ලස්සන කෙනෙක්, කැත කෙනෙක්, තරුණෙක්, තරුණියක් ඕන එකකට හතරෙක් මෙතරේ විවිධ විවිධ විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. එක එකනා බලන දෘෂ්ටි කෝණය අනුව ඒ හඳුනා ගැනීම වෙනස් වෙනවා. එතකොට මේ හඳුනා ගැනීමයි චක්ක විඥාණයෙන් පසුව ඇතිවන විඥානස්කන්ධය. දැන් මේ රූපය හැට පෙන්වනවා දැන් චක් විඥානයක් ඇති වුණා දැන් මේකක් හඳුනාගන්න. මේ හඳුනාගත් ආකාරයට අනුකූලවයි වේදනාවක් දැන් තියෙනවා. ඒ ඇහැට පෙනෙන රූපය හොඳ එකක්, ප්‍රිය එකක්, ඉෂ්ට එකක්, කාන්ත මනාප එකක් කියලා අපි හඳුනාගත්තා නම් Tamanට සුඛ වේදනාවක් දැනෙනවා. ඒ ඒ කාම ප්‍රිය රූපේ වුණත් තවත් කෙනෙකුට නරක ලෝකයක් වශයෙන් දැක්ුනේ වන්නත් පුළුවන් සතුරෙක් වශයෙන් නැත්නම් වෛරක්කාරයෙක් වශයෙන් අවරාකාරයෙන් හරි අනිත් කෙනාට පිළිගුණා නම් කෙනෙකුට අපේ වෙන්නත් පුළුවන් මේ ලෝකයේ එහෙම හඳුනා ගැනීම නිසා එතකොට ලෝකයේ කියන්නේ සුඛ වේදනාවක් නෙවෙයි දුක් වේදනාවක් තවත් කෙනෙකුට ඒ රූපයම දැකලා සාමද්දුරට භාවනා වෙන දිවිනේලා තියෙනවා නම් මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නැත්නම් මෙතන පංචස්කන්ධ ධර්ම කියලා එහෙම නැත්නම් මෙතන නාම රූප කියලා නැත්නම් දෙතිස් කුණ කොටස් තියෙන නැත්නම් ධාතු කොටස් ආදී විවිධ වශයෙන් දකිනවා නම් ඔහුට උපේක්ෂා වේදනාවක් ඥාන සම්ප්‍රේත උපේක්ෂාවක් වේදනාවක් ඇති වෙනවා. තවත් කෙනෙකුට මොකක්වත් නැතුව රූපේ දැකලා තේමන අපේ භාවයකුත් නැහැ අපේ භාවයකුත් නැහැ. ඔය නිකන් දැක්ක දැකීමෙන් තියෙන උපේක්ෂිත වේදනාවක් ඇති වෙනවා. ඒකට අඥාන උපේක්ෂාව කියලා කියනවා ඥාන සම්ප්‍රේත නොවන උපේක්ෂාව. එතකොට මේ වේදනාව ඇති වුණේ සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා නැදා වේදනාවක් වේවා අර හඳුනාගත් රූපය අපි හඳුනාගත්තේ යම් ආකාරයකින් අන්න ඒ ආකාරයට අනුකූලවයි කියන කරුණ තේරුම් ගන්න. නැතුව මේ වේදනාව ස්වභාවික වශයෙන්ම රූපේ ඈත දැකපු රූපයේ තුලින් ඇති කර දෙනවා නෙවෙයි. තමා හඳුනා ගන්න ආකාරයට අනුව ඒ වේදනාව ඇති. ඒ වේදනා ස්කන්ධය කියනවා පස්සේ ඉතින් අපි දැන් පිළිදැන කරනක උදාහරණ දෙකක් ඉස්සම් පිය මනාප රූපයක් ඒ නිසා ඒක කෙරෙහි සුඛ වේදනාවක් ඇතිවෙනවා කියලා හිතමු දැන් මේ සුඛ වේදනාවට ආසා කරනවා තව තවත් සුඛ වේදනාවට ආසා කරනවා දැන් මේ සුඛ වේදනාවට ආසා කරන නිසා ඒ දකින්න ලද රූපයේ තුන සුඛ වේදනාවක් ලැබිච්ච නිසා අර දුක වේදනාවක් ලැබුණාට පස්සේ අර දැකපු දකින්න ලද රූපය පිළිබඳ නැවත සංඥා තියෙන මේ ලස්සන රූපයක් හොඳ රූපයක් අතන හොඳයි මෙතන හොඳයි ආදී වශයෙන් අර කලින් දැකපු සංඥාවම තව තවත් තව තවත් වැඩියෙන් වැඩියෙන් ඇති වෙන්නට පටන් ගන්නවා. මොකද දුක වේදනාවක් යම් කිසි රූපයක් පිළිබඳ පහළුනේ නැත්නම් අපි ඒක ආස්වාද කරන්නේ නැහැ ඒකට ආස්වාද කරන්නේ නැහැ ඒකට කන්නාවෙන් බැඳෙන්නේ නැහැ. නමුත් මේ දකින්නට රූපයේ පිළිබඳව සුඛ වේදනාවක් ඇති වුණාට පසුව ඉතින් තවත් සංඥා කියන අනේ හොඳයි හරි ලස්සනයි ආදී විවිධ සංඥා තියෙන්න පුළුවන්. ඒකට වේදනාව නිසා සංඥාව දැනෙනවා. පළමුවෙන් සංඥාව නිසා වේදනාව ඇති වුණාට වේදනාව නිසා සංඥා ඇති වෙනවා. ඉතින් ඇති වෙච්ච සුඛ වේදනාව හඳුනා ගන්නවා තමන්ගේ සිතින්. මේ මට ඇති වුණේ සුඛ වේදනාවක් කියලා. ඒ නිසා වේදනාව නිසා සංඥාව ඇති වෙනවා. එතකොට අර වේදනාවට ඒ ආකාරයෙන් හැඟීමක් ඇති වෙනකොට ඒක නැවත නැවත ඇති කර ගන්නට ඕනේ ආදී වශයෙන් පහළන පිටිවිණය තියෙනවා මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට ඇද්දම්. ඒකට ඇහැට පෙනෙන රූපේ දැක්කාට පස්සේ නාම ස්කන්ධය ක්‍රියාත්මක වන්නේ ওই ආකාරයට. පළමුවෙන්ම විඥාන ස්කන්ධය ඊට පස්ව සංඥා ස්කන්ධය ඊට පස්ව වේදනා ස්කන්ධය නැවත සංඥා ස්කන්ධය ඒ ඒ තමයි ඒ සමගම පැල් බැඳගෙන ඕවාගේ සංස්කාර ස්කන්ධය ගැනදෙන. මේ විදිහට තමයි මේ සිතේ ධම්ම ක්‍රියාත්මක වන්නේ නාම ධම්ම ක්‍රියාත්මක වන්නේ. අපි තවත් කනකට අඳුනගමු ඒ ඉන්ද්‍රියක කොහොමද අනිත් ඉන්ද්‍රියන් සංගා කරන්න තවත් නැහැ ඉන්ද්‍රිය දෙකකට කතා කරාට පස්සේ මේකට අනිත් ඉන්ද්‍රියන්ට එලෙසින්ම මේ ධම්මේ ක්‍රියාත්මක වන්නේ කියන කරුණ අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. එතකොට හැමද શબ્දයක් ඇහුනාට පස්සේ පළමුවෙන් පහළවන්නේ දැනීම සෝත විඥානය කියලා එකට කියන්නේ. මේ සෝත විඥානය ඇතුණාට පස්සේ ඇහෙන શબ્දය අපි හඳුනා ගන්නවා. ඒකට කියන්නේ ශබ්ද සංඥා ශබ්දය හඳුනා ගන්න. ඒ හඳුනාගත් ශබ්දයට අනුකූල වන ආකාරයෙන් තමයි වේදනාව කියන්නේ. කෙනෙකුට ප්‍රිය ශබ්දයක් තව කෙනෙකුට අප්‍රිය ශබ්දයක් වන්නට පුළුවන්. අපි හිතමු ලස්සන කියලා හිතන සින්දුවක් ඇහෙනවා කියලා ඒ තෙන්දුවම තව කෙනෙකුට අප්‍රිය එකක් වෙන්න පුළුවන් ඒ ගායකාව හෝ ගායිකාව සමාන ප්‍රිය නොකරන තමන් කැමති නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෙකට වෙන කෙනෙකුට එයා ඉතා කැමති ප්‍රිය කෙනෙක් දෙයක් වෙනවා. ඒකකොට එකම ශබ්දය දෙදෙනා හඳුනාගන්නේ ආකාර දෙක ආකාර දෙක විවිධයකට ඒක නිසා අර හොඳයි ලක්ෂණයි වාදී වශයෙන් හඳුනාගත්තු තැනක් සාර්ථක වේදනාවක් ඇති වෙනවා සමහර විට නරකයි මේ එන්නන්නට බෑ කියන හැඟීමකින් යුතු ඒ શબ્දයේ පිළිබඳ හැඟීම් ඇති කරගත්ත කෙනාට දුක් වේදනාවක් ඇති වෙනවක් වෙනවා නැත්නම් ඒක්ෂා වේදනාවක් ඇති වෙනවක් වෙනවා. අර නාම සංකේත උපේක්ෂා වේදනාව හෝ අඥානුපේක්ෂාවත් කලින් කියන ලද කවුරු අනුකූලව මෙහෙට ඉස්සා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නම් කෙනෙක් භාවනාවෙන් දිනු කෙනෙක් නම් මෙතන ශබ්ද මාත්‍ර ඇති ඇති නැති නැති යනවා දැනීම ඇති ඇති නැති නැති යනවා මේවා මම ආසනාවේදී මගේ සැපීමක් නෙවෙයි මේවා අනිත්‍යයි මේවා ඒකාන්ත වශයෙන් මනාත්මය ආදී වශයෙන් ඇති වෙනවා ඥාන සම්ප්‍රයුක්තතාවක් පාවෙයි නැත්නම් ඒ සබ්දයේ කෙරෙහි ඇලීමක්වත් ගැටීමක්වත් මොකක්වත් නැති නැත්නම් සබ්දයේ තේරුම්වත් ගන්නට නොහැකි කෙනෙකුට ඒ සද්දය වුණොත් ඒ නිකම්ම දහස් වේදනාවක් ඇති වෙනවා නාම නාමයේ යෙදෙලා නැහැ ඒක නිසා ඒක සංඥාන්තේක්ෂාවක් කියන්නේ මේ විදිහට ඒ හඳුනාගත් සද්දේ සම්කූල වන ආකාරයෙන් සුඛෝ දුක්ඛෝ නැඳහත් සැප දුක් නැඳහත් කියන වේදනා තුන අතරින් කවරක් හෝ ඇතිවන්නට පුළුවන් මේ සංඥාවෙන් දැන් සුඛ වේදනාව හඳුනාගත්තාට පස්සේ අර සුඛ වේදනාව ඇති වෙනවා ඒක නිසාම ඒ නැවත නැවත සංඥා තියෙනවා මේ මේ શબ્දේ හොඳයි શબ્දේ මේ ආර්ය සත්‍යවත් හරින්නේ නෙවෙයි ආදී වශයෙන් සංඥා තියෙනවා එතකොට ඒක නිසා මේ શબ્දයට ඇලුම් කරනවා શબ્දයට ඇලුම් කරනවා කියන්නේ ඒකෙන් වඩා ආස්තාවක් ඇති වෙනවා ඒක කොහොම සංස්කාර සංවේදයක් ගන්න දැන් මෙතන શબ્දයේ පිළිබඳ නාම ධර්මයන් පහළ වුණේ විඥාන ස්කන්ධය පළමුවෙන්ම ඊට පස්සේ සංඥාස්කන්ධය නැවත වේදනාස්කන්ධය වේදනාස්කන්ධය නිසා ආපසු සංඥාස්කන්ධය දැනෙන මේ සම්බකම වාගේ කෙනෙකුට වින් කරන්නට නොහැකි වෙන ආකාරයෙන් වගේම වගේ සමීපවම ඇති වෙන සංස්කාරස්කන්ධය මේ විදිහට තමයි මේ නාම ධර්ම ක්‍රියාත්මක වන්නේ අපේ ඉන්ද්‍රියන්ට අනුමම වුණාට පස්සේ නාසයට ගඳ සුවඳම් වුණාට පසුව දිවට කකම් වුණාට පසුව කායට විවිධ ස්පර්ශම් වුණාට පසුව මනසට විවිධ ධම්මාරම්මන මුණ ගැස්නාට පසුව මතක් සිහිපත් වුණාට පසුව සිතේ ධම්ම නාම ධම්ම ඇතිවන ආකාරය අනුපිළිවෙල තමයි අපි ප්‍රකාශ කරන්නේ. දැන් මේදී අපි තේරුම් ගන්නට ඕන මේ කොහොම ධර්මතාවයන් නාම ධර්මයන් ඇති වුණේ තමන්ගේ සිත තුළ විනා බාහිර අරමුණු තුළ නෙවෙයි කියන කරුණ. මොකද බොහෝ දෙනෙක් ඒ කරුණ දන්නේ දැන් ඇහැට තියෙන රූපයක් දැක්කා කියන උදාහරණය නැවත ගත්තොත් එහෙම ඒ රූපය දැකලා සුඛ වේදනාවක් ඇති වුණාට පස්සේ බොහෝ දෙනෙක් ආශා කරන්නේ අර ඇහැට පෙනෙන රූපේ කල්පනා කරන්නේ අය Taman ආශා කරන්නේ ඇහැට පෙනෙන රූපේයි කියලා. නමුත් සත්‍යතාවය ඒක නෙවෙයි. සත්‍යතාවය Tamanගේම වේදනාවට ඇනීම කිරීමක් හේදී සිදුවන්නේ. ඒක නිසා නාමස්කන්ධය තුළ තියෙන මුලාව අවබෝධ කරගත යුතුයි. නාමය ගැන අවබෝධයක් ලබා ගන්නට නම් නාමස්කන්ධය තුළ ක්‍රියාත්මක වන මුලාව පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. දැන් ඇහැට රූපේ දැක්වම ඒ උදාහරණය විදිහටම ගෙන්නන්නේ සප්පේනාසිත පහල වෙනවා දැනීම. මේක කාටත් පොදුයි. ඒ කියන්නේ නුවණ තිබුණා නුවණ නැති වුණා භාවනා කරලා නොකලත් මාර්ගඵල ලැබලා තිබුණා බුදු වුණා සතේ බුදුනා රහත් වුණා ආකානම් පැහැද රූපේ දැක්කාට පසුව ආලෝකය, මනසිකාර, සිතේ ක්‍රියාත්මක ක්‍රියාපේමී භාවය ආදී කරුණු ඔක්කොම ඒ විඥානයේ පහළ වීමට හේතු කරුණු ඔක්කොම තියෙනවා නම් අනිවාර්යයෙන්ම දක් විඥාන දෙක පහළ වෙනවා. Tamange කැමැත්තට හෝ අකමැත්තට අනුව මේක සිදුවන්නේ හේතුන් නිසා හට ගන්නා ඵල ධර්මයක් වශයෙන්. එතකොට ඒක අප්‍රඥාන සිත අනිවාර්යයෙන්ම සමාගයේ එකක් හෝ සමාජ අයත් ධර්මයක් නෙවෙයි සමානෙයි හේතුන් නිසාටගත් පල ධර්මයක් අනාත්ම ධර්මයක්. ඒක අප්‍රඥාන ඇතිලා නැතිලා යන අනිත්‍ය ධර්මයක්. එතකොට ඒක ගැන අපිට මේ සමාගයේ සිටේ තියෙන මෝහය හරි නොදත් සමාධි අවිද්‍යාව හරි බලපාන කරුණක් නෙවෙයි අප්‍රඥාන ඇතිවීම සඳහා. දැන් සත්‍යඥාණයෙන් පසුව ඇතිවෙනවා කියවමම දැකපු රූපය හඳුනා ගන්න සංඥා. මේක ඇතිවන්නේ අවිද්‍යාව තුළ. දැන් රහස්තෝ කෙනෙක් පැහැදිලි රූපයක් දැක්කා නම් මොනම ආකාරයෙන්වත් ඒ රූපය හොඳයි ලස්සනයි කැතයි ආදී කොයි ආකාරයකින් හඳුනාගන්නේ දිත්තේ දිත්තම සම්භාවිතට කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා දැකීම දැකීම මාත්‍රෙම නතර වෙනවා. සත්‍යඥාන මාත්‍රෙම නතර වෙනවා. ඒ කියන්නේ ඒ පිළිබඳ සංඥා ඇති වෙනවා මෙයා මොන්දායි නරකයි කැතයි ලස්සනයි ගැහැණියක් මේ කාලේ විවිධ සංඥා ඇතිවන්නේ. නිරායයෙන් ඇතිවන්නේ. ආයාසයෙන් ඕනෑකමකින් ඇති කර ගන්නට පුළුවන්. නමුත් නිරායාසයෙන් ඇතිවන්නේ. රහත් නෝ කෙනෙකුට නිරායාසයෙන් මේ සංඥාවන් පහළ වෙනවා. රහත් වූ කෙනාගේ සංඥා ඇති නොවන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා. අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ කියන කප්පේන කියන පස්සෙලා තියෙන නිසා. අනිත්‍ය අවිද්‍යාව නිරුද්ධ කරලා නැහැ නිසා සංඥාව ඇතිවෙනවා. ඒක නිසා මේ සංඥාව ඇතිීමේ මූලිකම හේතුවක් වන්නේ සිතේ තියෙන මුලාව. සංඥාව ඇතිවීමට පස්සේ අනිවාර්ය නැති හේතු. ඒ කියන්නේ චක්ක සම්පස්සේ මෙහිදී කතා කරන්නේ. ඒ චක්ක සම්පස්සේ අනිවාර්යම නැති හේතු. ඒ තිබුණත් අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිද්‍යාව නිරුද්ධ කරලා නම් චක්ක සම්පස්සේ තිබුණා කෝක සංඥා දැන්වන්නේ. එම නිසා ඒ සංඥාව පහළ වීමට හේතු පාදකන ප්‍රධානම තම කරුණ තමයි අවිද්‍යාව. පක්ෂය ඒකට මුලින්ම නගින්න හේතු වන උපකාරක වන ධර්ම. එතකොට මේ සිතේ තියෙන මුලාව තේරුම් ගන්නකොට සිත තනන් නිග්‍රහ කළ යුතු දෙයක් මේ ලෝකේ නැති බව Tamanට අවබෝධ වෙන්න ඕනේ. මේ සිතට ඇහැට පෙනෙන රූපය අපි හඳුනා හමුණාට පසුව අපේ තියෙන මුලාවට මේ සංස්කාරයේ පොළක් නොයෙක් ආකාරයෙන් මේවා හඳුනාගන්නවා. ඒක ලක්ෂණයි කියලා, හොඳයි කියලා, ගෙහෙන්නක් කියලා, නිමි කියලා, පුරෙක් කියලා, මිතුරෙක් කියලා, දරුවෙක් කියලා නැත්නම් තමන්ගේම රූපයේ දෙවිසා වැළඳනවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා, මෙතන දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මහරෙක්, අමනුෂ්‍යෙක්, තිරසනෙක් කියලා විවිධ ආකාරයෙන් ඒ ඇහැට පෙනෙන රූප හඳුනාගන්නවා. මේ රූප හඳුනා ගැනීම නිසා සංඥා විපල්ලාපයකට පිටපත් වුණා සංඥාවේ මුලාව. සංඥාව මරීචිකෝපමා සංඥා මිරිඟුවක් වගේ කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඇත්ත වශයෙන්ම මිරිඟුව කියලා දෙයක් නෑ. නමුත් වතුර පිළලා තියෙනවා වගේ තේනවා මිරිඟුවක් වගේ දක්වන්නේ. ඒකට මිරිඟුව කියන්නේ. එතකොට මේ සංඥාවෙන් අපි හඳුනා ගන්න දේවල් සත්‍ය වශයෙන්ම නෙමෙයි. නමුත් අපි එහෙම හඳුනාගත්තම සංසාරේ පුරා ඒකෙන් අපි හැවටුණා. හිතේ තියෙන මේ මෝඩකම එතකොට ක්‍රියාත්මකෝ මේ මේ මෝඩකම තේරුම් ගත්තාට පසුව මේ මෝඩකම නිසා මේ සංඥාවෙන් මොලා වෙච්ච නිසා කොයිතරම්නම් සංසාරයේ අති දීර්ඝ සංසාරයේ පුරා ජාති දුක් ජරා දුක් ව්‍යාධි මරණ ආදී දුක් වලට පත් වුණාද සතර පාද දුක් වලට හේත ලෝක දුක් වලට පත් වුණාද කියන කර්ම Tamanට තේරෙන්න ඕනේ සංසාරයේ අනුමතක් වූයම් වික්‍රේ සංසාරෝ මුල දක්වන්නට බැරි තරම් පුබ්බා කෝටින සංඥාති මුල දක්වන්නට බැරි තරම් නැතිදේට. ඒක කෙලවර මුලක් කියන්නේ තරම් බෑ. මොකද ඒ තරම් දේශ කාලයක් පුරා අපි මේ සංසාරයේ ඉතිරි ඉතිරි නැරි නැරි යන්නේ. මේ තරම් සංසාරික දුක් අනුභව කළේ මේ සංඥාවෙන් අපි මුලා කළ නිසා. නැත්නම් කියන සිතේ තියෙන මුලාවට මේ සංඥාවෙන් අපි විවිධාකාරයෙන් හඳුනාගන්නවා. දැන් මනුස්ස ශරීරයක් ගත්තොත් එහෙම මේ බඩේ ඇතුලේ ගත්තොත් එහෙම අසුචි පිළිලා ගන්ත ගාන දුකඳ හමන මෝත්‍රා පිළිලා බම්මනි පිළිලා සමාවිත පණුව ගාලා සමාවිත චිත සෙම පිළිලා දුකඳ හමන මේද පිළිලා යාන්තම් මත පිට හැමකින් වෙයිලා අසුචි මෝත්‍රා පිට වෙන මොකවත් සහිත දේවල් මහා වටිනා දේවල් සංඥාවෙන් මුලා වෙලා හඳුනාගන්න ඕවා උපාදාන කරගෙන අල්ලගෙන ආස කරන කද්දාගෙන සංසාරේ පුරා දැඟලුව සංනාවෙන් පරිතරන. එසේ සංනාවෙන් පරිතරව සංසාරේ පුරා දිගින් දිගට දිගින් දිගට එකදී එකදී මැරි මැරියාව මේක සිතේ තියෙන මුලාව මේ සිතට තියෙන මේ මුලාව හරියට තේරෙනකොට සමන්තම අවබෝධ වී යුතුයි මේ සිතේ තියෙන මුලාව නැත්නම් සිතේ තියෙන ක්‍රියාදාමයට තරම් නිග්‍රහ කරේක දෙයක් මේ විශ්සේ තව කොහෙවත් නැහැ කියලා. මොකද Tamante එක තේරෙන්නට ඕන. ඒ ශරීරයේ මද විටාමින් තියෙන ඇතුලේ තියෙන දේවල් කුණු කඳ මේද කඳ මේද කටු නාසුන් දී අවවාදී පිළිච්චි මේවා දැක්කලා මෙතන ලස්සන ගැහැණියක් සිටිනවා නේ ලස්සන ගිහියෙක් සිටිනවා නේ තරුණියක් සිටිනවා නේ තරුණියක් සිටිනවා නේ කියලා හිතාගෙන මේවා අපාදාන කරගෙන ආශා කරන බලාගෙන කටයුතු කරේ. ඒකේ කටයුතු කිරීම නිසා නැවත නැවත සංසාරී ඉදදී ඉදදී සතුට දුක් අනුභව කරේ. අර සංඥාවේ මූලාව වෙච්ච එක. එතන ගැහැණියක් ඉන්නවා, එතන මිනිහෙක් ඉන්නවා, ඒක ලස්සනයි ආදී වශයෙන් මූලාව. ඕකේ අනිත් පැත්තත් තමයි. අතුරෙක් ඉන්නවා, එතන නරක දෙයක්, අපවිත්‍ර දෙයක්, පිළිකුල් දෙයක් කියලා මූලාවයි. ඇත්ත වශයෙන්ම අතුරු කියන අය බාහිර ලෝකේ නෙවෙයි ඉන්නේ Tamange සිත තුළ. අපිට යම් කෙනෙක් අතුරුකම් කරා නම් මේ පුද්ගලයා වෙන පැත්තකට සිටින එක වෙනම දෙයක්. ඒ ගැන සිටිවිලි ඇතිවීම තමයි මෙතන Tamange අතුරෙක් කියලා කියන්නේ. තමන්ට ඒ දේ තමන්ට අතුරුකම් කර කුජලයා පිළිබඳ දැනීමක් නැත්නම් පිටිවිල්ලක් ඇති වෙන්නේ නැත්නම් තමන්ගේ సంతානය අනුව ඒ හතරා ඒ ඒ පිට තුළ विद्यमान වෙන එකේ හේයි. නමුත් ඒ පිළිබඳ සිතිවිලි ඇතිවීම මෙතන තියෙන්නේ. ඉතින් සතුට ගැන සතුට ගැන හිතවිලි ඇති වුණාට පස්සේ දුක් වේදනාවක් ඇතිවෙනවා. මේ දුක් වේදනාව තමන්ගේ සිතේ තියෙන මෝඩකමට තමන් නැත්නම් පිටම දුක් වෙනවා. සමාජ ක්‍රෝධයෙන් පිටිනවා පිටිනවා දෙවුලනවා. අසුරකම් වලට පෙළඹෙනවා. සාරපාත් පරිගැනීම් වලට පෙළඹෙනවා. මෙන්න ඔය පෙළඹෙන්නේ සමාජ සංස්කාරයේ භවයෙන් භවයට, ජාතියෙන් ජාතියට යනවා. දිගින් දිගටත් එහෙම යන අවස්ථාව කියලා. මේ තියෙන මුලාව නොදැක්කම එක. Tamangeම තිබේ තියෙන මෝඩකම Taman විසින්ම හඳුනාගත්ත මේ සතරේ කියලා ඒකින්ම Taman දුක ඇති කරගත්ත ඒ දුකම තව තවත් තව තවත් ඉඳින්න ඒ දුක තේරුම් ගන්න ගන්නකව තවත් ඒ දුකම උපාදාන කරගෙන දරනවා. මේ විදිහට හරියට කරුණු තේරෙනවා. Tamanට තේරෙන්න ඕන මේ සිිතේ තියෙන මුලාව පුලි කරන් විස්තර කරලා ධර්මයන් දෙකේ සමහර විට එල්ලෙන මස් ඇදලි මේද වගේ මහා වටිනා වස්තුන් වශයෙන් සැලකන්නේ. සමහර විට මේ දෙකක් තුනක කොටසයන්ගෙන් පිළිච්ච මනස ශරීරය දිහා බලුවාම ඒක ඇතුලේ ඇතුලේ ගන්න කිසිවක් දෙයක් මේක මහා වටිනා වස්තුවක් කියලා අගේවත් දෙයක් කියලා සමාජයේ රක්කහන් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ විදිහට ඇගීමකට පත්කලේ සමාජයේ සිටේ තියෙන මුලාවට ඒ මුලාවට පත් කරන්නේ කමන්නේ. එතනින්ම නතර වුණා නම් කමන්නේ. සංසාරික දුකට නැවත නැවත ඇදලා දාලා ජාති ජරා ව්‍යාධි ප්‍රපාත වලට ඇදලා දාලා සංසාරේ දිල්ලෙවුවා. සතර දුකේ නිමක් නැතලා මේ මහා සතර දුකට ඇදලා තවපු මේ ආකාරයේ මුලාකල සිටේ කියන මේ මුලාව මේ සිටේ සිටේ කන්‍යාව කෙරේ කියන මුලාව කොයිතරම්නම් බහැර කළ යුතු ධර්මයක්ද මේ ඇතිවිච්ච එක කොයිතරම්නම් සිටේ කියන මෝඩකමක්ද කියලා සමන්ට අවබෝධ වෙන්නේ. මේවා අපි කියනකොට තේරෙන එක නෙවෙයි, ගිය කරුණු තේරෙන එක නෙවෙයි. අමන්තම අවබෝධ වෙලා හදවතටම පෙනියන්න ඕනේ කරුණු. එතකොටයි මේ කියන්නේ මොනවද කියලා මෙයාට තේරෙන්නේ. මම මේ හදවතින්මයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඒකත් ඒ කරුණු හදවතින්ම දකින්නට පුළුවන් නම් පමණක් මේ කියන්නේ මොකක්ද කියලා මෙයාට තේරුම් ගන්නට ලැබී පුළුවන් වේ. නැත්නම් මේවා බුදු සංඥාවලට පමණක් සීමා වෙනවා. එනිසා මේ විලාරේ එක කරන්නට නැහැ වුණත් පසු හරියි නුවණින් සමාධියෙන් කල්පනා කරලා අවබෝධ කරලා බලන්න බලන්න මේ සංඥාවේ තියෙන මේ නාමස්කන්ධය තුළ පාලනාව සංඥා ස්කන්ධයේ තියෙන මහා බණානක ස්වરૂපේ මොකද්ද කියලා. ඒකනම් විග්‍රහ කළ යුතු දෙයක් මේ දිස්ත්‍යෙම නැහැ කියන එක තමයි තම අවබෝධ කරගන්න දැන් මේ සංඥාව ඇතුණාන් පස්සේ මාතෘවා වේදනාවක් ඇති වෙනවා කියන්නේ. මේ වේදනාවට මුලා වෙච්ච නිසා තමයි මේ සෑම දෙයක්ම සෑම කෙනෙම කරන්නේ. දැන් සුඛ වේදනාව විඳින්නට තියෙන ආසාව නිසා ලෞකික දේවල් හැම දෙයක්ම වාගේ කරනවා. ඉගෙන ගන්නෙත් ඒක නිසා, රැකී රක්ෂා ගන්නෙත් ඒක නිසා, විවාහ ආදී ගන්නෙත් ඒක නිසා, දූද රෝව ගන්නෙත් ඒක නිසා, දේවල් දොරවල් ඉඩ කනම් ව්‍යාපාර දේවල් ඔක්කොම කන්නේ සුඛ වේදනාව ලබා ගැනීම. වෙන දෙයක මේ එකක් හොයාගෙන කරනවා. මෙහෙම කරනකොට යන්තම් සුළු සුඛ වේදනාවක් ලැබෙනවා. ඒකයි කියලා හිතාගෙන ඉන්න නිසා ඒක වේදනාවක් වශයෙන් එහාට එක තේරෙනවා. නමුත් මේ සුඛ වේදනාව නිසා තමන් සංසාරයේ වැටිච්ච ආකාරයේ සුඛ වේදනා ලාභාව කිරීම කියන්නේ කනිකරන දුක්ඛ සංදේශාත්‍ය පිටතර ප්‍රයාමක වුණ බව තේරුම් ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ. එදින මේ සෝමා කියව ඇහැට පෙනෙන රූපයේ තුනින් සුඛ වේදනාවක් ගෙන දුන්නේ තමන් මේ රූපේ හඳුනාගත්තු ආකාරයට අනුවයේ සුඛ වේදනාවක් ඇති වෙන්නේ. දැන් ක්‍රිය රූපයක් අපි දකින්නේ ඒ ක්‍රිය රූපයම අප්‍රයෝගනේ තවතනකදී ඒ රූපෙම දකිනවා අපි ඒ ක්‍රිය රූපේ දැකලා සුත වේදනාවක් අපේ සිත තුළ ඇති වෙනකොට අර අප්‍රිය පුද්ගලයාට ඒ රූපෙම දැකලා තියෙන දුක් වේදනාව. එතකොට මේ සුඛ වේදනාව කියන එක තමන්ම ඇති කරගත්තේ තමන්ගේම සිතින් පහළ වෙන ධර්මයක්. තමන්ගේම සංඥාම දැකීති දෙයක්. එතකොට මේ සුඛ වේදනාව ඇති වෙලා පැවතිලා නැති වෙනවා. මොහොතක්වත් පවතින්නේ නැහැ. ඒ කියන්නේ සුඛ වේදනාව පවතිනට හේතු කර්ම ඉගෙන තාක්කල් පමණක් සුඛ වේදනාව පවතිනවා. ඒ සුඛ වේදනාවට හේතු කර්ම ටික නැති ගමන්ම සුඛ වේදනාව සිතනම දිවි යනවා. එතකොට මේ නිරුද්ධ වී ගියාට පස්ව සුඛ වේදනාව නැති වී ගියාට පස්ව එහි අල්ලන්නට දෙයක් නැහැ. උපාදාන කරන්නට දෙයක් නැහැ. මේ සුඛ වේදනාව මම විඳිනවා කියලා මුලාවට පස්සම සිතේ තියෙන මෝඩකම නිසා මේ සුඛ වේදනාව සැපක් කියලා මුලාවට පස්සම සිතේ තියෙන මෝඩකම නිසා ඇත්ත වශයෙන්ම සුඛ වේදනාව කියන්නේ මහා දැවීමක්, දැවීමක් පරිලහයක්. දැන් මේ ඇට ජීවිතා ජීවිතයේදී අත්දකින්න ඕන තරම් ලැබිලා ඇති බලවත් රාගික සිතිවිල්ලක් එහෙම ඇති වුණොත් එහෙම සමාගයේ සිට කොයිතරම් දැවුනද, පැවුනද, තික්ුණාද කියලා. කායික වශයෙන් කොයිතරම් දැවීමකට වෙනසකට පත් වුණාද කියන කාරණා මෙයාට සමහර තේරුම් ගන්නට පුළුවන් වෙයි. මේවා මේ ලෝකෙ මිනිස් හිතන්නේ මේවා සැප දේවල් කියලා. අර තුවාලයක් තියෙන මිනිහෙකුට තුවාලේ කහනකොට කහනකොට සැපක් වශයෙන් තේරෙනවා. තුවාලේ හත් කරනකොට සැපක් වශයෙන් තේරෙනවා. මොකද කැසිරෙල තිබෙන නිසා බුදුහාමුදුරුවෝ දැක් උපමාවක් මේක. එතකොට තුවාලයක් නැති කෙනෙක් මේ තුවාලේ තිබෙන තැනම අපේක කකුල යම් කිසි දැනක් කියලා එතන දාලා මේ බුදුවලින් කසනවා නම් දෙන්නේ දුකක් නෙවෙයි. අතපක් නෙවෙයි ඒකම දුකක්. ඒක රස කරනවා සැපක් නෙවෙයි එතන සැප කරන විට ඇතිවන්නේ දුකක්. නමුත් ආයතේ මිනිහට ඒ රැකීම කැසීම සැපක් වගේ දැනෙනවා. නමුත් සැපක් මේ සත්‍ය වශයෙන්ම තුවාලේ නැති පුද්ගලයා අසනකොට නිකු දුරට හීරෙනකොට දුකක් දැනෙනවා වගේම තමයි අනිත් වෙලාවේ දුක. ඒ කැසීම තිබෙන නිසා දුක සැපක් වශයෙන් දෙන්නේ. ආම පරිණාමයෙන් දැවෙන පුද්ගලයාට ආම සංසාරයෙන් දැවෙන පුද්ගලයාට මේවා සැප සැප වශයෙන් තේරෙන්නේ නමුත් තමන්ගේ සිත තුළ යම් කිසි සමාධියක් තියෙනවා නම් ඒ සමාධිමත් සිතෙන් සිතෙන් විසල වෙලා කාන්ත වෙලා සීතේ වපාතිනවා නම් ඒ පවතින අවස්ථාවේදී සමන් අධ්‍යක්ෂු ලද අධ්‍යක්ෂින් ලද කාමයක් පිළිබඳ නිලම කාමාස්වාදයක් ගැන හිතලා බලන එතකොටම සමාධියේ සිත ඕලාරික වෙලා බර වෙලා දුකකට පත්වන ආකාරය දකින්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක මහා දෙවිලා කියලා තේරෙනවා. හරියට රස්සේ කියලා කඩයක් කරන්නේ තමන්ගේ කම මත කියලා පුච්චනකොට කිරිචිච්චිලි බලා පිච්චි කිච්චනවා වගේ අර ඒ සිතේ යාවට පස්සේ සිත දෙවි දෙවි දෙවි දෙවි යනවා. රාගයෙන් පරිඩයක කියලා කියන නිසා රාගයෙන් දැවෙනවා කියලා කියන්නේ නමුත් ලෝක සත්‍යයට තේරුම් ගන්න බෑ ඒක. ඒක තේරුම් ගන්නට බැරි නිසාම මේක සැපක් සැපක් කියලා කියනවා මහා විශාල දුකක් සිටේ කියන මුලාව නිසා. එතකොට මේ සිටේ කියන මුලාව නිසාම මේක මම විඳිනවා මම විඳිනවා මගේ වේදනාව කියලා අල්ලගන්න. ඇත්ත වශයෙන්ම වේදනාව ඇති නැති යාම පමණයි එතන තිබුණේ. <coughs> වේදනාව ඇති වෙලා ගියත් නැති වෙලා ගියත් Tamanට Taman කියලා කෙනෙක් හිටින්න නැති නිසා ඒකෙන් ඇති වැඩක් නෑ. දැන් අපි හිතමු විනාඩි 5ක් තුළ සුඛ වේදනාවක් විනාඩියක් හරි ජීවත් වෙච්ච වේලාවක් හරි සුඛ වේදනාව විඳින්න ඉඳලා ඒක දැන් නැත්තරම නැති වෙලා ඉතින් ඕක ඇති උනායි කියලා නැති උනායි කියලා Tamanට තිබෙන්නේ මොකද? දැන් ඊයේ අපි සුඛ වේදනාවක් විඳලා කියලා හිතමු විනාඩියක් දෙකක්. දැන් ඕක ගැන ආසාකරගෙන මේ වෙලාවේ කටයුතු කළා. දැන් මේ වෙලාවේ බලනකොට මොකක්වත් නැහැ. ඉතින් ඒක ප්‍රවේදනා විඥානයේ දෙකට ඇති වුණත් එකයි නැති වුණත් එකයි මොකද්ද ඒක මේ හරි කිසිම කාර්යයක් නැති නිස්සාරෝ ධර්ම අකාරේ කාර්මජනෝ අකාරෝ ධර්ම සාලවතෙන් අරගෙන මේවන් පැටලිච්ච ආකාරය මේවන් පැටලිච්චේ කායේ පැටලිල ඇතරින්ම නතරුනේ නෑ සංස්කාර දුකකම බසින්නට සිදුවන අතේ දීර්ඝ සංස්කාරයේ පුරා ඇවිද ඇවිද ඇවිද ඇවිද ආවා ඉතිරි එකක් මේ ධර්මයන් හරියට දැකලා නිවන් අවබෝධ කරේ නැත්නම් යන්නට දෙනවා සංසාරේ පුරා. එතකොට මේ සිත් සුත වේදනාව කෙරෙහි පැවති ඒ සිටේ කියන මුලාව තමයි භයානක දෙයක්. සියකරු දෙයක්. මේ වගේම නිග්‍රහ කළ යුතු දෙයක්. තවත් ලෝකේ තියෙනවාද කියලා Tamanටම තේරෙන්න ඕන. මොකද මේවා අත්‍ය වශයෙන් කරුණු ප්‍රායෝගික වශයෙන් කරුණු අත්දැකෙන කෙනෙකුට ඒ ආකාරයෙන් තේරෙන නිසා එහෙම කියේ නැත්නම් මේක නැති කෙනෙකුට තේරෙන්නේ දුක් වේදනාව තමන්ගේ ශරීරයේ හරි සිතට හරි දුකක් මේක දාපු ගමන් මේ දුක් වේදනාව පැමිණෙන විට සමයකට ගැටෙනවා ගැටෙලා දුක් වේදනාව යම් කිසි දෙයක් ගැටුණා නම් ඒකටත් ගැටෙනවා සමහර විට අස්ථානේ පවා ගැටෙනවා කකුලේ අපි හිතන යන්ත්‍රයක වැදනයි කියලා මේක හරි මේක දෙක ගැටෙනවා මේ කබල් මේකේ ආරම්භය වශයෙන් කතා කරන අවස්ථාවක් තිබෙනවා. මේ මේක කිසිම හේතුවක් නැහැ එහෙම ගැටෙන. නමුත් හිතේ තියෙන මෝඩකමට කිසිම හේතු සාධාරණයක් නැතුවක් ගැටෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ගැටීමට ගැටීම සාධාරණීය කරනවා නෙවෙයි මම කියන්නේ කිසිම හේතුවක් නැතුවක් ගැටෙන අවස්ථාවක් තියෙනවා කියන කරුණයි කියන්නේ. එතකොට මේ ගැටීම නිසා සමන්ට විශාල දුකක් ඇති වෙනවා. සමන්ම ඒ දුක ඇති කරගත්තා. ඒ දුකින් සමන්ගෙම පිට පිට වෙනවා දැවෙනවා. හිතේ මේක මෝඩකම කොයිතරම් දුරට යනවද කියලා කල්පනා කරලා බලන්න. එහෙම බැලුවට පස්සේ Tamanට තේරෙනවා මේ නාම ධර්ම තාන තමන් මුලාකද මුලාවට පත්තල පතන්ට ඇදලමකෝ තවත් ධර්මතාවයක් නැහැ නේද මේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම දාල පුච්චල කලකරදෙන් මන් මදි නේද කියන කරුණ තමයි අවබෝධ වෙන්නේ. එහෙම නැතුව මේ ඥානය කියන්නේ සිතේ කියලා නැත්නම් වේදනා සංඥා සංකාර විඥානය කියන්නේ නාමය කියලා ওই කරුණ ටිකක් පොත්වල කියලා කියවලා නැත්නම් දේශනාවකින් අහලා එහෙම බෑ. මේවා ප්‍රායෝගික වශයෙන් කියන ධර්මයේ ආකාරයෙන් ප්‍රායෝගික වශයෙන් අත්දැකපු කෙනෙකුටයි අපි කියන්නේ මොනවද කියලා තේරෙන්නේ. එතකොට මේ වේදනාව ඇති වුණාට පස්සේ මම කිව්වා ඇහැට පෙනෙන රූපේ දාස්කටලා කියලා. මේකත් සමාගයේ සිටේ තියෙන මුලාව නිසා මෝඩකම නිසා පිළිවිති ක්‍රියාදාමයක්. මේ නාම ධර්මයේ ක්‍රියාවේ ස්වરૂපය එකයි. ඒ මුලාවේපත් ඒකයි. එතකොට ඇහැට පෙනෙන රූපය දැක්ක අපි සිය රූපයක් උදාහරණයට ගත්තේ මේ රූපේ රූපයක Taman හැලෙනවා. Tamanගේ සිත තුළ වේදනාව නිරුද්ධ වෙලා යන මේ ඇහැට පෙනෙන රූපයේ දෙක බලීම නිසා පහළ වූ සුඛ වේදනාව නැති වී ගියා නම් එහෙම ඒ රූපේ Taman හැලෙන්නේ නැහැ. කිසිම ආකාරයෙන් හැලෙන්නේ නැහැ. නැත්තම් කලින් Taman ඇලිච්ච සුඛ වේදනාවක් ගැන දෙච්ච රූපේ තමයි දැන් ඒ පිළිබඳ යකටි මොන හේතුන් නිසා හරි අපේ භාවයක් අමනාප භාවයක් ඇති වුණා නම් කලින් ඇවිත් රෝගේ දැන් අපි ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ තමන්ගේම වේදනාවට ඇරෙන්නේ මේක දන්නේ මේක ධර්මයේ දැනගන්නට පිටේ තියෙන මුලාවට හැකියාවක් නැහැ මේ මෝහයේ මුලා වෙච්ච නිසාම බාහිර ලෝකයේ කියන රූප ආරම්මන රූපාරම්මන උපාදාන කරගත්තා බාහිර වශයෙන් තියෙන අජීවී වේවා සජීවී වේවා සම්මා සතෝ බාහිරායදී කවර රූපයක් හරි උපාදාන කරගෙන කටයුතු කරන මොකද අර වේදනාවට ඇවිත් නිසා දුක් වේදනාවට ගැටෙන නිසා දුක් වේදනාව ගෙන දෙන අරමුණු ඉතරේ අරමුණු උපාදාන කරගත්තා. එතකොට මෙතන මේ බාහිර අරමුණු පැත්තක තියෙන අරමුණු පමණයි සමාගයේ සිත තුළ ක්‍රියාත්මක කරන ධර්මතාවයන් නාම ධර්මයන්ගේ ක්‍රියාදාමයක් හැර මෙතන කිසි දෙයක් සිදුවන්නේ නැහැ කියන කරුණ පැහැදිලිවම තේරෙනවා. මන් මේ සංකල් මුල් කොයිතරම් ගොංකමටද මේ බාහිර රූප වලට ඇරෙන්නේ මගේ සිතේම තියෙන වේදනාවට නේද මම මේ ඇලුනේ මේ වේදනාව නැති වුණා ප්‍රයත්න නැතිනම් මේකට ඇලිය යුතු ධර්මයක්ද සංසාර දුක ඇති කර දීමට හේතු දුක් සමුදයක් හෝ මේකට ඇලි ඇලි කටයුතු කළේ කොයිතරම් ගොම්කමක් නිසාද මේ ගොම්කම මේ සංසාරේ පුරා තිබුණා නේද මේක ඇත්ත වශයෙන්ම පහකලිත ධර්මයක් නේද කියන අවබෝධය සමාගයේ සිටට පැහැදිලිව පෙනී යන විට මේ තරම් නිග්‍රහ කළ යුතු ධර්මයක් හිතකන නිග්‍රහ කළ යුතු ධර්මයක් තවත් නැහැ කියන අවබෝධය සමාජය තියෙනවා <coughs> මේකත් දැන් ධප්පු විඥානය ගැන කරන්න දෙයක් නැහැ ඒක ස්වාභාවික වශයෙන්ම හේතුන් කියන තාක්කල් පරිධර්මයක් වශයෙන් පහළ වෙනවා සංඥාවට වේදනාවට සංස්කාර වලට අපි මුලා වෙලා කටයුතු කළ ආකාරය Tamanට තේරෙනවා නම් Tamanගේ මෝඩකම Tamanටම අවබෝධ කරගන්න පුළුවන් ඒ මෝඩකම කියන්නේ අවිද්‍යාව කියලා මේ අවිද්‍යාව කියන්නේ බාහිර ලෝකයක නෙවෙයි බාහිර පොතපතක නෙවෙයි තමන්ගේම චිත තුළ තමන්ගේම සංකාණය තුළ. ඒක දකින්නේ ප්‍රඥාවෙන් ඒක තියෙන්නේ බාහිර ලෝකේ හෝ බාහිර පොතපතක නෙවෙයි තමන්ගේම චිත තුළින් තියෙන චිත තුළ තියෙන ප්‍රඥාව ලෝකේ තුළින් ඒක දකින්නේ. ඒ නිසා මේ කරුණු පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න. එහෙම බලනකොට තමන්ට තේරෙන්න ඕන දැන් රූපය, වේදනාව, සංඥාව, සංකාර ආදී කොටස් මේ සෑම එකක්ම මම කියලා හිතුවා මගේ කියලා හිතුවා මගේ ආත්මයක් කියලා හිතුවා. මෙතන මම එක්ක ඉන්නවා ඒක නිසා මේ ඔක්කොම දේවල් සිදුවෙනවා කියලා මුලාවකටපත් වෙනවා. මේ මුලාව තියෙන සමාජයේ සිට තුළ මේ මුලාව තිබෙච්ච නිසා සංසාරේ පුරා ගමන් කෙරුණා. ඉදිරියට ගමන් කරන්නට සිදුවෙන මේ සත්‍යයක් තමයි තේරෙන්නේ එතකොට. මේ සෑම එකක්ම අනිත්‍ය යන ධර්ම විඥාන ඇති වුණා, කල්පනා නැති වුණා. වේදනා ඇති වෙනවා පැවතිනවා නැති වෙනවා සංඥා ඇති පැවති නැති යනවා සංස්කාර ධර්ම සිටේද ධර්ම සියල්ලම ඇති පැවති නැති යනවා මේක මේ විදිහට කියනකොට මේ ඇයට තේරෙනවා දෙදින්දා ජීවිතයේදී මෙතෙක් කල මේවා නිත්‍ය ධර්ම වශයෙන් වැරදි දෘෂ්ටියක එල්බගෙන කටයුතු කරන නිසා තමයි සංස්කාරේ පුරා මෙතෙක් කල තැන්නේ. ඉතිකේකත් ඒ විදිහට මෙයන්ද වෙනවා. මේ අනිත්‍ය ස්වરૂපේ දකින්නට බැරි වුණ අනිත්‍ය වූ ධර්ම නිත්‍ය ධර්ම වශයෙන් අරගත්තු ගොනුකම තමයි සිතට තියෙනවා. මේක කොයිතරම් මුලාවක්ද කියලා අවබෝධ වෙන්නේ. මේවා ඒකාන්ත වශයෙන්ම දුක් වූ ධර්ම. ඒ කියන්නේ සංඥාවල් ඇතිවීමම දුකක්. ඒක සංඥා විරහිත සමාධියකට පිටපත් කරගෙන ඉන්න පුළුවන්. සංඥා නිරෝධයකට පිටපත් කරගන්න පුළුවන්. සංඥා වේදිත නිරෝධයට පිටපත් කරගන්න සංඥා එකක්වත් නැහැ. නැත්තම් ඊළඟ ධ්‍යාන මට්ටමේ පිටපත් කරගත්තාම ඒ ධ්‍යාන මට්ටමේ පවත්නා වූ සියලු සංඥාවක් වෙන සංඥා නැහැ. නැත්තම් ඵල සමෝතන සමවැදී සිටිනකොට ඒ ඵල සමෝතහ සම්බන්ධ නිවන හා සම්බන්ධ සියලු සංඥාවක් වෙන සංඥාවක් නැහැ. එවැනි කෙනෙකුට සිත තුළ තියෙන සාන්ත ස්වરૂපයේ නිවුල් ස්වરૂපයේ ප්‍රණීත භාවයේ සිත කය දෙකම නිවිලා තැන්පත් කරලා සැනසීලා තියෙන ආකාරය අත්දකින්න පුළුවන්. එවැනි කෙනෙකුට තමයි උේක්ෂාකාර සංඥා ඇති කරගන්න දෙවියොත් එහෙම අර කයේ තියෙන සැහැල්ලු භාවය නැතුව කය ඕලාරික භාවයට බර භාවයට සැහැල්ලු භාවයෙන් බර භාවයටපත් වෙනවා. සිතේ තියෙන සැහැල්ලු භාවයේ ප්‍රීතිය සම්නතාදී නැතුව ඒක ඕලාරික තත්ත්වයකටපත් වෙලා සිත බරකට දෙයක් බවට පරිවර්තනය වෙනවා. මේකෙම දේරුණා සංඥා ඇතිවීමම මහා දුකක් කියලා. සංඥාව ඇතිවීම නිසා සංස්කාර දුකට ඇදලා දාපු නිසා සංඥාව දුක. සංඥාවේ හැර ඇතිවීමම දුක. කිසිම සංඥාවක් නැතුව ඉන්නට පුළුවන් නම් ඉතාම හොඳයි. අපි හිතමු කෙනෙක් සිහින නැති කළා කියලා. මේ සිහින නැති කරලා ඉන්න කාලේ පැය දෙකක් තුනක් කියලා අපි හිතමු. මේ පැය දෙක තුන ඇතුළත මේ මනුස්සයාට ඒ තියෙන ඇති කර දැනස්සාට කිසිම ආකාරයේ සංඥාවක් එන්නේ නැහැ වේදනාවක් එන්නේ නැහැ සිතිවිලි එන්නේ නැහැ ඔය ඉස්සලව කියන කිසිමක් නැහැ එයා ඉහිය තියෙන පස්සේ මනුස්සයා විතරන විවිධ සංඥා ඇතිලා විවිධ වේදනාවල් ඇතිලා විවිධ සංස්කාර ඇතිලා සංස්කාර දිග්ගැසෙන ආකාරයේ අවිද්‍යාව පාදකෝ සංස්කාර ධර්මයන් ජනිත වෙලා සමහර විට ලෝභයේ දේශයේ ඊර්ෂ්‍යාව කෝපය වැනි දේවල් ගන්නට දැඩි දැඩි සිටින්නට ඉඩ තිබෙනවා. සිතේ නිදී යාමම ඒකාන්ත සිත නැතිවමමයි ප්‍රණීත. සිතේ කරත් මහා නිද්‍රාකලිත ධර්මතාවය. ඒක නිසා මේ සංඥා ස්කන්ධේ මහා දුකක් කියලා අවබෝධ කරගatiya තියෙන්නේ. ඒ දුක දුකක් වශයෙන් තේරුම් ගන්නට නැහැ ඒකම නිසා සංඥා උපාදාන කරනවා. ඒකත් සමාජයේ තියෙන මෝඩකම නිසා උපාදාන තියෙන තාක්කල් නැවත නැවත එක දිගටම වෙනවා. ඊළඟට වේදනාව. වේදනාව දුක් වේදනාව දුකක් කියන එක මේක අනිවාර්යයෙන්ම ගන්න දෙයක්. නමුත් දුක් වේදනාව දුකක් කියලා දැනගත්තට තරහති තමන්ම ඇති කරන ඒ දුක තමන්ම ඇති වෙන තව තවත් තරහති උපදවන වෛර චිත්ත තියෙන ක්‍රෝධය ඉස්සරට දැයි. ඒ දුකක් කියලා දන්නා තියෙන මෝඩකම නිසා තව තවත් මේ දුකම ඇති කරගන්න. සිතේ මෝඩකම සිතින්ම දුක ඇදෙන සිතම දුක් වෙනවා. එහෙම අවස්ථාවක් අනන්තදී. දුක වේදනාවටයි නමන් කියවනේ කලින් සුඛ වේදනාව කියන්නේ ඒකාන්ත වශයෙන් දුක්ඛ දෙයක් කියලා දුක්ඛ සංදේ සත්‍යයක් කියලා. ඒකෙන් දුකක් ලබා දෙන නිසා දුක. මේක දන්නේ නැහැ මේ සිතේ තියෙන. මේ සිතේ තියෙන මෝඩකමට දුක සැපක් වශයෙන් අරගෙන ඒ මුලාවටපත් වෙච්ච නිසා මේ විදිහට සංසාරේ මං ගමන් කරා කියන අවබෝධය ඇති වෙනකොට මේක කෙරෙහි පුදුම කලකිරීමක් ඇතිවෙනවා. ඒ වගේම තමයි මේ සිත තුළ පහළ වෙන සංස්කාර. සංස්කාර විරහිත සත්‍යයට පිටපත් වුණාම නිවනට පිටපත් වුණා කියලා කියනවා සංස්කාර දකන් පිටපත්. නිවන අරමුණු වෙනින් පවත්නා වූ සියුම් දැනීමක් ඇර අනිත් සංස්කාර ඔක්කොම නැතුව නිවීමකයි නිවන කියන්නේ. මේ සංස්කාර සංස්කාර විරහිත භාවයට පත් වෙනවා. එතන නිවනට සිරපත් කරගත්තු දෙනකොට නිවනේ සුවයක් අනිත් වෙලාවේ නිකන් ලෞකික දේවල් කල්පනා කර කර ඉන්නකොට ඇතිවන සිතේ ස්වરૂපයක් හා සංසන්දනය කළ බැලුව සමන්තම තේරෙනවා සංස්කාර ඇතිවීම කොයිතරම් දුකක්ද කියලා. සිත නිවිද සැනසෙලා තියෙනවා නම් සංස්කාර දෙවිතව පවතිනවා නම් කිසිම සිතිවිල්ලක් දෙන්නතෝ තියෙනවා නම් සිතට කිසිම බරක් නැහැ දුකක් නැහැ පීඩාවක් නැහැ මේකක් හන්දරයක් නැහැ. සිත ඔය සාන්ත ප්‍රණීතව පැත්තක පසු වේ දැනීමක් බවට පත් වෙලා පරිවර්තනය වෙනවා කියන්නේ. ඒකවල ප්‍රශ්න සුභාවක් විසඳියා. නමුත් මිනිස්සුන්ගේ ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්න බැහැ මේ සංස්කාර ධනිත වීම දුකක් කියලා. මේ දුක සැපක් කියලා හිතලා සංස්කාරම ගොඩගස්සලා. මේකත් හිතේ තියෙන මුලාව නිසා සිදු ධර්මතාවයක්. එතකොට ඒක හරියට තේරෙනවා. ඒ නිසා පහළ සංස්කාර දුක හරියට අවබෝධ වෙනවා. මේක කොයිතරම් භයානක දෙයක්ද මේ කොයිතරම් නිග්‍රහ ප්‍රවේශන දෙයක්ද කියලා අවබෝධ වෙනවා. විඥානස්කන්ධයේ ප්‍රඥාන දුකක්. අමාර කලින් කියලා තියෙන නැති කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට කිසිම දුකක් නැහැ. සැපකුත් නැහැ, දුකකුත් නැහැ, මොකක්වත් නැහැ. ඔය ඉන්නවා ඉතල. විඥානයේ පවතින නිසා තමයි මේ ඔක්කොම දේවල් අපි කරන්නේ. විඥානයේ පවතින නිසා තමයි කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කරන්නේ, සැප විඳින්නේ, දුක් විඳින්නේ, සිතිවිලි ඇති කරගන්නේ, සංඥා ඇති කරගන්නේ, වේදනා අත්දැකීම් ඔක්කොම. මේ විඥානයේ ප්‍රවැත්ම තියෙනවා නම් එතන ඒකාන්ත, එතන ඉස්මේත, එතන ඉස්මේත සැපේ. නමුත් ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්නට බෑ විඥානයේ තේසත්වයක් දෙයක් කියලා ගන්න. ඒක ඒ විදිහට සිතේ තියෙන මුලාව තේරුම් ගන්න නාමස්කන්ධය කෙරෙහි කොයි තරම් දුරට මම මුලාව ගන්නද කියලා. ඊළඟට මේවා මමයේ කියලා හිතුවා, මගේ කියලා හිතුවා, මගේ ආත්මයක් කියලා හිතුවා. මේක ඔක්කොම වැඩි තියෙන අද්ද බකපතරම මුලාව. විඥානේ ඇති වුණා හේතුන් නිසා නැති වෙනවා. නැවත හේතුන් ඇතුණා නැවත ඇතුණා නැති වෙනවා. දැන් මේ කමල පබ්බය එනවා. ඒක නිසා මේ ඇයි ඒක පිළිබඳ දැනීමක් ඇතිවෙනවා. ඔබ නැති වෙනවා. තවත් සබ්ජයක් එනවා. ඒ පිළිබඳ දැනීමක් ඇතිවෙනවා. ඒකත් නැති වෙනවා. ඉතින් මේ හේතුන් නිසා හටපත් බල ධර්මයක් මම අහනවා මගේ ඇතිව ওই විදිහට කියනවා. නැත්නම් මට කියනවා මාව වේදනය කළා කවුරු හරි එහෙම කළා නම් එහෙම හිතෙනවා. නැත්නම් මට ප්‍රශංසා කළා කියලා හිතනවා කවුරු හරි ප්‍රශංසා කළා. ඔය විදිහට වැරදි මුලාවලටපත් වෙනවා මේ විඥානයේ නිවන සත්‍යය තේරුම් ගන්නට නොහැකිකම නිසා. හිතේ තියෙන මේ මෝඩකම Tamanටම තේරෙනවා කොයිතරම් කාලයක් පුරා සංසාරේ පුරා මම මේවට රැවතුනාද මුලා වුණාද අනේ හිතේ තියෙන බොරුකමේ මහත කියලා Tamanට පරිප්‍රමාණය කියලා Tamanටම තේරෙනවා. අඤ්ඤා කියන එක මා කවිනු සේවා හේතු නිසා හටගත් ධර්මතාවය. අපේ තියෙන දොන අවිද්‍යාව තියෙන දොන ප්‍රධාන වශයෙන් කියලා කියනවා. <coughs> මේ සංඥාවට ආවට පස්සේ මම හඳුනාගත්තා මගේ හඳුනා ගැනීම කියලා හිතෙනවා. හඳුනා ගැනීමක් හැර හඳුනා ගන්න කෙනෙක් නෑ. හඳුනා ගැනීමක් තියෙන නමුත් හඳුනා ගන්න කෙනෙක් නෑ. හඳුනා ගැනීමේ පැවැත්මම තමයි මම හඳුනා ගන්නවා කියන්නේ මගේ හඳුනා ගැනීම. මේක නොදස්කම නිසා මෙතන මම මගේ කියන ආත්මීය සංකල්පනාව ඒ සංඥාව තමයි පිටතට දැන්තේ. සක්කාය දිට්ඨිය පහළ වෙනවා ඊළඟට ආත්මමානිය දැන්තේ. මේ සත්‍ය හරියට Tamanට තේරෙනවා මේ මම කොයිතරම් මුලාවකට මේ හේතුඵල නිසා පහළ වෙන මේ බුදු නාම ධර්ම නාම ධර්ම වශයෙන් දැනගන්නට නැහැ කියලා මේවා ආත්මීය හැඟීමකින් යුතුව ග්‍රහණය කියන කියන කරුණ අවබෝධ විය යුතුයි. වේදනාව මම විඳිනා නෙවෙයි මගේ වේදනාවක් නෙවෙයි. වේදනාවක් කියනවා විඳින පුද්ගලෙක් නෑ. ඒ බව තේරුම් ගත යුතු කාරණාවක්. වේදනාවක් තිබෙනවා වේදනාව වේදන කෙනෙක් නෑ වේදනාවේ පැවතීමම තමයි මම වේදනාව විඳිනවා කියලා කියන්නේ අපේ තම කකුලේ හරි අතේ හරි කොහේ හරි දැනෙන දුක් වේදනාවක් දැනෙනවා කියන්නේ. ඉතින් මනෝ වේදනාව මනෝ වේදනාව විඳිනවා කියලා හිතනවා. එහෙම හැඟීමක් තියෙනවා. එහෙම සංඥාවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ වේදනාව දැනෙන තුරත් පවතින වේදනාවේ පැවතීම විතරයි තියෙන්නේ. මේ මම විඳිනවා කියන එක හිතේ තියෙන හැඟීමක්. ඒ හැර වෙන දෙයක් නැහැ. ඉතින් මේ ලෝකයේ ඉන්න ප්‍රඥාන මේව තේරුම් ගන්නට බෑ. ප්‍රඥාවෙන් දැකිය යුතු මේ ධර්ම ප්‍රඥාව නැති අයට කොහෙත්ම දකින්න බෑ. ඒ නිසා මම වේදනාවෙන් නැහැ කියලා වේදනාව අල්ලා ගන්නවා අනාත්ම ධර්ම ආත්ම ධර්ම වශයෙන් ගන්න. ඒ වගේම තමයි සංස්කාරත් මගේ සිතුවිලි මම සිතනවා මට හිතන්නට පුළුවන් මට කල්පනා කරන්නට පුළුවන් මගේ ප්‍රඥාව මගේ දැනුම ඒ මම සංගීතයේ ආදී වශයෙන් වේදාකාරයෙන් පිටන්නේ ක්‍රියාත්මක කරා. මෙතනත් මේ හේතුන් නිසාමට ගන්න කල්පියාවලියක් හරි මෙතන වෙන දෙයක් නැහැ කියන කරුණ තේරෙනවා නම් Tamanටම තේරෙන්නේ නැහැ Taman මෙතෙක් කල මුලාවටපත් වී සිටපු ආකාරය. කිසිම කෙනෙකුට කල්පනා කරන්නට බෑ මොළයේ ක්‍රියා ශරීරයේ ක්‍රියාදාමයේ නිසිපරිදි නැත්තම්. ඒ අපි නම් දැන් කෙනෙක් නැති කරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහවයි කියන්නේ. Taman ඉඳලා මට හිතන්න පුළුවන් මගේ සිතිවිල්ල කියලා. අර ඒ ගහපු බෙහෙත මොලේ සෛල මතට මොලේට ගිහිල්ලා ඒ මොලේ ස්නායු පද්ධතියේ සාවකාලික අපමණ්‍ය භාවයට පත් වීම නිසා ඒ පුද්ගලයාට හිතන්න බෑ. නමුත් මිනිස්සු හිතන්නේ මම හිතනවා මගේ ඒ කිල්ල කියලා. Tamandama තේරෙන්න ඕන මෙතන මේ රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නොතිබුණා නම් මොලේ රූප කොටස් වල. ක්‍රියාදාමයේ නොතිබුණා නම් Tamanda හිතන්නට හැකියාවක් නැහැ නේද කියන කරුණ. එතකොට මෙතන මේ රූපයයි නාමයයි දෙකේ ක්‍රියාදාමය තුළින් සිදුවන ප්‍රතිඵලයක් මේ හිතනවා කියන එක. කියනවා ඕන එකක් කල්පනා කරනවා ආදී වශයෙන් කියන ඒවා කොහොම එහෙමයි. නමුත් මේ මිනිසුන්ට තේරුම් ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. ඒක නිසා මම හිතනවා මගේ සිතිනේ මගේ සංස්කාරය. මම කින් කරනවා මම අපසල් කරනවා කුසල අකුසල දෙකම කරන්නේ නැතුව මම ඉන්නවා ආදී වශයෙන් කතා කරනවා. කුසල රැස්වීමක් තියෙනවා කුසල රැස් කරන කෙනෙක් නෑ. අකුසල් රැස්වීමක් තියෙන අකුසල් රැස් කරන කෙනෙක් නෑ. සිතීමක් තියෙන සිතන කෙනෙක් නෑ. කල්පනා කිරීමක් තියෙන කල්පනා කරන කෙනෙක් නෑ. මතක් වීමක් තියෙන මතක් කරන කෙනෙක් නෑ. ඒවා හරියට තේරුම් ගන්නට බැරි මුලාව තියෙන නිසා මේවට ආත්මයක් ඇතේ මම මගේ කියලා වැරදි දෙයක් කියන කටයුතු කරනවා. මේ ආකාරයෙන් මේ නාමස්කන්ධ හතරේ තියෙන අනිත්‍ය භාවයේ දුක්ඛ ස්වરૂපේ සහ අනාත්ම ස්වરૂපේ තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ නාමස්කන්ධය තරම් විග්‍රහ කළ යුතු දීර්ඝිත දෙයක් තවම නැති බව සමන්තන අවබෝධ විය යුතුයි. මේ අවබෝධය තමාගේ සිටින තමා ඉගෙම ඇති විය යුතුයි. අපි නිවැරදි අවබෝධය තමයි මේක ඇතිවන්නේ. එතකොට එහෙම නැතුව මේක බලෙන් පොවන්නට, කවන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ අවබෝධය ඇති වුණා නම් එහෙම Tamanටම තේනවා දැන් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ සංස්කාර නාම ධම්ම නිත්‍ය වශයෙන් සක වශයෙන් සබවයෙන් දැක්කයි කිය. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ නාම ධම්ම ලබා ගැනීමට හේතුපාදක වූ ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද ආදී අරමුණු මනසොන්ද රස කායද දැනෙන ස්පර්ශ ආදී අරමුණු අපි අර ගන්නවා උපාදාන කරනවා අපි කියන්නේ සාමාන්‍ය පොත්වලින් ලෝකයා ගන්නවා උපාදාන කරනවා ඒවා ඉතින් තම තමන් ලබා ගන්නට හිතෙනවා අගයනවා මේ දේවල් කරනවා තමන්ගේ නාම ධර්ම ක්‍රියාත්මක වීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන අවබෝධය ඒ ඇයි ඇති කරගන්නට බෑ ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි ඒ රූපය අගයන්නේ ඇහැට දැකපු රූපයට ආස්ථා කරන්නේ නැත්නම් ඒක ලබා ගන්නට ඕන, සිඳ ගන්නට ඕන, ලං කර ගන්නට ඕන, තව තවත් වැඩි කර ගන්නට ඕන. ආදී විවිධ ආකාරයේ අජීවීව සජීවීව කරන්න හැටෙන හිතන්නේ මේ රූපය තුළ ඒවා තියනවා කියන හැඟීම නිසා. මෙතන රූපත් රූපාරම්මණයක් වශයෙන් ඒක දැක්කනේ වුණාට සත්‍ය වශයෙන් තියෙන්නේ සමාජයේ සිත තුළ පහළ වන නාම ධර්මයක් විතරයි. මම ඒක එක උපමාවක් මේ කියන්නේ නිදර්ශනයක් උපමාවක් නේ. අපි දවසක් ඉන්නකොට ඉස්සරේ කාලයකට ඉතිදී කියක් ඇස් දෙක තියාගෙන ටිකක් සමාධියෙන් ඉන්නකොට සුදු පරිවිය කීයෙම දැක්ෙන ඇස් දෙක හරියට පියවනවා යනවා වගේ දෙනවා හොතේ රකහ පාටක් වෙනවා මේ ඇස් දෙකින් අරගෙන බලාගෙන සිටිනවා වගේ මේ පරිවියගේ සාමකරයේ මුලේ දැක්ෙන වෙලා තියෙනවා ඇත්තටම පරිවිය ඇහැට දකිනකොට සිදුවන්නේ තොන්නෝයේ ක්‍රියාදාමය මේක තේරුම් ගන්න බෑ සමාජයේ ඇයිද කියන කාරණා මොකක්ද ඒක. අපි ඇහැට කවර රූපයක් දැක්කත් ඒ දකින්නේ ඇහැට පෙනෙන රූප නෙවෙයි. සමාජයේ සිත තුළින් ඇති කර ගන්නා නිමිත්තක්. එනගන්නේ. මේ නිමිත්ත සිත තුළම තියෙන දෙයක් ඒක නාම ධර්මයක්. ඇහැට පෙනෙන රූප කියන්නේ නාම ධර්මයක් කියලා අවබෝධ වෙයි. කනට ඇහෙන ශබ්ද කොහොමද දෙන්නේ? ඒවා තනිකරම නාම ධර්ම කියලා Tamanටම තේරෙන්නට ඕන. ඒ ඇහෙන ශබ්ද පිළිබඳ සිතිවිලි ඇතුනේ නැත්නම් ඒ පිළිබඳ දැනීමක් ඇතුනේ නැත්නම් ලෝකෙ කොච්චර ශබ්ද තිබුණත් අපිට ඇති වැඩක් නෑ. ඒ වෙලාවේ කොච්චර මිහිරි ශබ්දයක්ද? ඒකාම කර්ණකක් ආයන ශබ්ද ඇති. නමුත් අපි ඒක එකක්වත් ඇහින්නේ නැහැ. එකක්වත් ඒව රූපන ශබ්දාරම්ම නෙවෙයි. සම්බුද්ධවන්ද ලෝකේ කොච්චර තිබුණත් වැඩන්නේ තමන්ගේ නාසයේ වැදලා ඒ පිළිබඳ දැනීමක් පහළ වුණොත් විතර ඒ ගබසෝදේ වටිනාකමක් තියෙනවා. නැත්නම් ඒක ගබසෝදක් කියලා දැනගන්නේ. දිවට දැනෙන රසත් එහෙමයි. කොයිතරම් රස ලෝකේ තිබුණත් ඒ වැඩන්නේ තමන්ගේ දිවට ඒ රසයේ ගෑවුණොත් විතරයි ඒ පිළිබඳ දැනීමක් පහළ එතකොට මේ අරමුණු කායද දැනෙන ස්පර්ශත් එහෙමයි ඒ පිළිබඳ දැනීමක් පහළ වෙන්නේ නැත්නම් ඔය ස්පර්ශ වලින් කිසිම වැඩක් නැහැ. එතකොට මේ ඈත පේන රූප කන පැහැෙන ශබ්ද නාසයේ දැනෙන රඳුසෝ දේශයන් රස කාය දැනෙන ස්පර්ශ ආදී දේවල් බාහිර ලෝකයේ තියෙනවා නැත්නම් තමන්ගේ ශරීරය තමන්ගේ කායයට දැනෙනවා අපින් ඇඳුවා තේනවා ඒක තමන්ගේම ආධ්‍යාත්මික වශයෙන් ගත්තා ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් තේනවා මේ රූප අරමුණු එක්කෝම නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ තමන්ගේ සිත තුළ සිටිවිලි ටිකක් ඇති වෙන්නේ නැති වෙනවා එච්චරයි මේක හරියට තේරෙනවා මේ සිතිවිලි ඇති වුණා ප්‍රවෘත්තිනා නැත්නම් ඉතින් මොකෝ ඔය ඇති වුණාත් එකයි ප්‍රවෘත්තිනාත් එකයි නැති වුණාත් එකයි ඇතිවෙච්ච දේවල් පවතින්නේ නැති වෙනවා ඉතින් මොන රූපයක් තිබුණා මොන ශබ්දයක් තිබුණා මොන ගඳක් තිබුණා සත්‍ය ඔකයි ඒක හරියට තේරෙනවා නම් බාහිර අරමුණු කිසිවක් උපාදාන කරන්නේ රූපයක්වත් ශබ්දයක්වත් ගඳයක්වත් රසයක්වත් පොත්බ්දයක් මේවා නොදත් මූලකම සමාධියේ පිටතට ක්‍රියාත්මක වුණා ක්‍රියාත්මක වෙච්ච නිසා මේ නාම ධර්මයන්ගේ යථාර්ථය යථාර්ථය අවබෝධ කරගන්න නැහැ ඒකම නිසා බාහිර අරමුණු මෙතන බාහිර කියන්නේ තමන්ගේ ශරීරයත් එක්ක බාහිර අරමුණු ඔක්කොම අල්ලලා උපාදාන කළා ග්‍රහණය කළා ඒවා පිළිබඳ කායික වාචික මානසික ක්‍රියා කළා අවිද්‍යා පත්‍ය කාය සංඛාර පටිසංඛාර චිත්ත සංඛාර කියන එක්තැනකට බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා අවිද්‍යාව නිසා කායික ප්‍රයතන, වාචික ප්‍රයතන, මානසික ප්‍රයතන, කාය සංකාර, වාචික සංකාර, චිත්ත සංකාර රැස් මේ විදිහට කටයුතු කිරීම නිසා සංස්කාරයේ පුරා දිගින් දිගට දිගින් දිගට ඉපදී ඉපදී මෙරි මෙරි මේ දක්වා පැමිණ ඉදිරියට ගන්න දෙනවා එලෙසින්. මේව අවබෝධ කරගෙන මේවා නියම සත්‍යය අවබෝධ කරගෙන මේ ධර්මයන් ප්‍රහාණය කරලා සිත නිවීමකට පත් කරගත්තේ නැත්නම්. එනිසා මේ බාහිර ආරමුණු කියන්නේ හුදු නාම ධර්මයේ කියලා තේරුම් ගන්නවා. එතකොට මා කියේ මේ නාම රූප ගැන කතා කරගෙන යන්නේ රූපස්කන්ධය ගැන දේවාවේ කතා කරන මේ නාමස්කන්ධය ගැන මේ කතා කරන්නේ. දැන් මේ බාහිර අරමුණු තමන්ගේම නාම ධර්මයක් බවට පරිවර්තන වෙන ආකාරය දැකිය යුතුයි කියන කාරණාවයි අවසාන වශයෙන් කියේ. මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරගත යුතුයි මේ නාම ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම නිග්‍රහකලිත ධර්මයක් කියන එකත් අවබෝධ කරගත යුතුයි කියන කරුණේ මේ දක්වා තියෙන්නේ මේ කරුණ අවබෝධ කරගත්තාට පස්සේ භාවනා කරන විට නාම රූප වෙන් කර කර භාවනා කරන්න පුළුවන්. නාම රූප පරිච්ඡේද ඥානයි. කියලා එකක් තියෙනවා. නාම රූප වෙන වශයෙන් දැකීමේ නුවණ කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සති භාවනා කරන ආස්වාද ප්‍රසආරණ කරන ආස්වාද ප්‍රසආර කියන්නේ වායු ධාතුව මුළු කයම Tamanට තේරෙනවා නම් මුලින් වෙන එක හැටි වෙන කාදී ඒ සංකේතත් සම්පූර්ණයෙන්ම රූපස්කන්ධ ඒක රූප ඒක දකින්න සිට නාමයි. ඒ ටික තුළ වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංඛාරයක් තියෙනවා විඥානයක් තියෙනවා ඒ වෙන් කරලා දකින්නට පුළුවන් මේ. මේ ආස්වාද කියලා සංඥාවක් ඇතිවෙනවා මේ ප්‍රශ්නාව ප්‍රසආස කියලා සංඥාවක් ඇතිවෙනවා ආස්වාද ප්‍රසආස වෙන තීම් වේදනාවක් නිදාන සුඛ වේදනාවක් වගේ එකක් දැනෙනවා ආස්වාද කරන කෙනෙක් වේදනාවක් ආස්වාද කරනකොට නෑ ආස්වාද කරනකොට කෙනෙක් වේදනාවක් ආස්වාද කරනකොට නෑ මේවා පිළිබඳ සිතින් පහළ වෙන විවිධ ආකාරයෙන් මේවා නිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් කවර ආකාරවලදී මේදී පහළ වෙන මේ නාම ධර්මයන්ගේ ක්‍රියාදාමය සහ රූප ධර්මයේ ක්‍රියාදාමය අවබෝධ කරගන්න. දැන් පින්බින් හැකලින් භාවනා කරනවා නම් පින්බෙන රූපය උදර කොටස නම් භාවනා දෙකත්තේ උදර කොටසේ තියෙන ඇතුලේ තියෙන වායුදාප ඔක්කොම රූප කොටස සෝපස්සන්නේ ඉඳගෙන තියෙන නාමස්කන්ධේ ඒ නාමයේ තුල තියෙන වේදනාව සංඥාව සංඛාර විඥාන ඒවා මේ වශයෙන් දැක්ක භාවනා කරන ශබ්දයක් ඇහෙනවා නම් ශබ්දය කියන එකයි කරයි කියන එක තමයි රූපය. ඒකෝට ඒ ශබ්දයේ පිළිබඳ දැනීම නාම. ඒ දැනීම පිළිබඳ හඳුනා ගැනීමක් තියෙනවා ශබ්දේ. නැත්නම් ඒ පිළිබඳ ගැටීමක්, ඇලීමක්, දැනීමක් වෙන දෙයක් වෙන්න පුළුවන් වේදනාවක් ඇති වෙනවා. ඒ කියන වේදනා සංඥා සංකාර විඥාන හඳුනා ගන්නවා. මේ දැන් අපි හිතමු භාවනා කරන සද බල කායක දුක් වේදනාවක් දැනෙනවා නම් අපි හිතමු පස් වෙනවා සද වෙනවා ආදි වශයෙන් පස් වෙනවා කියන්නේ තේජෝ දහතුව සද වෙනවා කියන්නේ පඨවි ධාතුව ඒක රූපස්කන්ධය ඒක දකින චේතනාවක් ඡන්දේ ඒ ඒ විදායෙන් පහළන වේදනා සංඥා සංකාර විඥාන මේවා මේ විදිහට දුක් වේදනාව දැනෙනවා කායික වශයෙන් අපි හිතමු ඒ කායික වේදනාව දුක් වේදනාව දැනෙන රූප කොටස උපස්කන්ධය ඒ දුක් වේදනාව හඳුනා ගන්නා සංඥාවකින් මේ ඒ වගේම දුක් වේදනාව දැනෙනවා ඒ දුක් වේදනාව පිළිබඳ මේක නැති කර ගන්නට ඕනේ නැත්නම් මේක මා ඉවසන්නට බැහැ ආදී වශයෙන් විවිධ සංකල්පන ඇති වෙනවා මේවා සංස්කාරක මේ විදිහට නාම රූප වෙන් කර කර වෙන් කර කර බහනා කරන කෝදින අර කමින්දේකෝ අවබෝධයේ පිළිදැර එතකොට මේ විදිහට භාවනා කරනවා නාම රූප ඔක්කොම වෙන් කරගෙන වෙන් කරගෙන යනවා. දැන් නාම ස්කන්ධයට වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරයි ගත්තේ. දැන් ඊට පස්සේ තමන්ගේ රූප ස්කන්ධය දෙසට අවධානය යොමු කරනවා. දැන් මොන නාම රූප වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන මේ යන්නේ අන්තිමට දැන් පංචස්කන්ධ ලෝකේ නාම රූප දෙක දෙකට අපි නාම රූප ස්කන්ධය නයි නාම ස්කන්ධ වේදනා සංඥා සංකාර විඥානයි දැන් රූප ස්කන්ධය මොකක්ද කියලා සිතින්ම බලන ප්‍රඥාවේ සමාධිය එතකොට Tamanට තේරෙනවා මේ සිත තුළ ඇඳී යන සතහනක් මේ රූපස්කන්ධය කියන්නේ. සිත තුළ පහළ වෙන නාම ධර්මයක් මේ රූපස්කන්ධය කියන්නේ. මේ රූපස්කන්ධය කියන්නේ නාම ධර්මයක් මේ කියන හරි අවබෝධය පැහැදිලිවම Tamanගේ ඉක්ම මතයලා පෙන්වන ඒ වෙලාවට රූපස්කන්ධය සම්පූර්ණ ඝන කලවරක් වෙනවා වගේ නිවිලා ගිහිල්ලා නැත්තටම නැතිය. එතකොට ඇතිවන්නේ නාම ධර්මයන්ගේ පැවැත්ම පමණයි. රූපේ පන්සම් බැලුවට සිතින් බැලුවට සිතට වැටෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ. මේ නාම රූප වෙන වශයෙන් ඉතේ දැකීම තුළින් එකතු වෙන්නේ එතකොට රූපස්කන්ධේ පරික්‍රම නාම ධර්මයන් බව අවබෝධ වෙලා තේන්නාම තුළින් මේක සිදුවා. දැන් නාම ධර්මයේ පමණයි කියන්නේ මේක තමයි මම මේක තමයි මගේ ආත්මය කියලා ඒ වෙලාවේ ග්‍රහණය කරන්න තියෙන එකම ධර්මය එකයි. ඒක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා බලන්න. අමන්ටම තේරෙන්න ඕන මේක නිත්‍ය නෙවෙයි නැති වෙලා යනවා. මේක තියෙනකොට මේ ධර්මය මේ මොකක්වත් දෙකේ භාවය දැනෙන ස්වરૂපේ මේ නාම ධර්මයේ මම මගේ ආත්මය කියලා ගත්තා. දැන් මේක අනිත්‍යද කියලා නැති වෙලා ගියාට පස්සේ මම මගේ කියලා ගන්න මොනවද ඉතින් කියලා බලන්න. එතකොට Tamanටම තේරෙනවා මෙතන ආත්මය කියලා ගන්න කිසි දෙයක් නැහැ මේක අපි සිද්ධ වෙන සංස්කාර ධර්මයක් කියලා. එතකොට තවත් සිත් භාවයේ දිහා ගැඹුරු සිත් භාවයකට වත් ඒකත් නිත්‍ය ධර්මයක්ද අනිත්‍ය ධර්මයක්ද ඒකත් මම මගේ කියලා ගන්න දෙයක් ඉතුරු දෙයක්ද නැති වෙන දෙයක්ද මේක මමද මගේද අනුන්ද කියලා බලන්න මේවට නිසි පිටුතුරු හදවත තුලින් දෙන විට නිවනට සිතපත් වෙනවා නාම රූප හොඳට අවබෝධ කරගෙන නිවනට පත් වෙන ආකාරයක් ඒකයි එතකොට භවනා ගැඹුරින්ම බා ඉහළටම දිනුට ඒකට නම් ඔය තත්ත්වේ නෙවෙයි සිත නාම රූප වෙනමෙන් දැකිනකොට සංකීර්ණ සියුම් දැනීමක් බවට පරිවර්තනය වෙලා සියුම් දැනීමක් හොයලා පවතිනවා. මොකක් කිසිම දෙයක් හා නොබැඳි සිතක් මේ සිත සියුම් දැනීමක් පමණයි සියුම් දැනීම මොකක්වත් හිතන්නට කරන්නට කියන්නේ මොකක්වත් බෑ. මේ සියුම් දැනීමෙන් පරිබාහිරව ඔක්කොම බාහිර ධර්ම වශයෙන් දකිනවා. ඒක එතකොට තමයි දැනෙනවා තමන්ගේ රූපය පරිබාහිර එකක්. ඇනකරනාසේ දිවකවේදී ඔක්කොම පරිබාහිර ඒවා. ඒවට අරමුණු හම්බෙලා තියෙන තප්පු විඥාන, සෝත විඥාන ආදී ඔක්කොම පරිබාහිර ඒවා. වේදනා සංඥා සංඛාර ඔක්කොම පරිබාහිර ඒවා. අර අධ්‍යාත්මික බාහිර ප්‍රභේදයේ සියුම් අවස්ථාව යටි ප්‍රකාශ එතකොට ආධ්‍යාත්මික වශයෙන් ගන්න තියෙන හේතුන් දෙනීම කොමන අනිත් ඔක්කොම මේ හේතුඵල මත ප්‍රයෝග කරන පරිබාහිර ධර්ම. එතකොට මේ සියුම් දැනීමේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් ඕකක් නැත්නම් හොඳයි කියන අවබෝධය තියෙනවා. ඒක දුක මේ දු මේ පංචස්කන්ධ ලෝකයේ දුක පැවතීමට හේතු වෙන නිසා මේක දුක්ඛ සංදේ සත්‍යයක් කියලා තේරෙනවා. මේකමයි දුක්ඛ සත්‍ය මේකමයි දුක්ඛ සංදේ සත්‍ය කියලා දකිනවා. එහෙම දකින පුද්ගලයාට මේ දුකයි මේ දුක්ඛ සංදේ සත්‍යය පහාය කිරීමටයි අවශ්‍යකමක් වෙන්නේ. මේක නැත්තරම නැති කරලා නිවර දාන්නේ. නමුත් එයක් සිටුවට ඒක නිවල දාන්න බෑ. මේ සංස්කාර ධර්මයක් Tamanට ඕන විදිහට නිවන්නට පුළුවන් දෙයක් නෙවෙයි. Tamanට ඕන විදිහට නැති කරන්නට ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ඇති මේ සම්දේලාවට දකින්න පුළුවන් තමන්ගේ රූපස්කන්ධයේ නිසි පරිදි ක්‍රියාදාමයේ තිබෙන නිසා මේක පවතිනවා. ජීවිතෙන්ද රූපේ ප්‍රාණය තියෙන නිසා මේ තත්ත්වය පවතිනවා. සිතේ අක්‍රීයත්වයට පත්නොවි පැවතීම නිසා මේ සත්‍යය පවතිනවා. ඒ කියන්නේ නිින්දෙත් අද නිින්දට ගිහිලා තියෙන දික රැගෙන මේවා මොකක් වන්නේ ඒකයි කියලා සිතේ. ඒකට ඒවා මත ක්‍රියාත්මක වන ධර්මතාවයක් මෙන්න මේ. මේ தත්යේ තේරෙනකොට මේ එකක් හරි නිරුද්ධ වුණා නම්, කයේ දීර්ය පණ ටික නිරුද්ධ වුණා නම්, නැත්නම් කය තුළ සිත ක්‍රියාත්මක වීමට හේතු පාදක වන ආකාරයෙන් පවතින කායේ ශක්තිය ඒ කියන්නේ කායිකේ ක්‍රියාකාරී ශක්තිය නිරුද්ධ වුණාම නැත්නම් කර්මයක් ඔබ පවතින හේතු කර්මයක් නිරුද්ධ වුණා. ඔය එකක් හරි නිරුද්ධ වුණා. ඔක්කොම හරි නිරුද්ධ වුණා. මේක නිවිලා යනවා. නිවිලා ගියාට පස්සේ Tamanට තේරෙනවා දැන් මරණයටපත් වෙනවා. Tamanගේ ශරීරය දැන් තියෙනවා මරුණාට පස්සේ තියෙන ශරීරය තියෙනවා. මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ නැහැ මරිච්ච ශරීරයයි මරණය කරතිමන් ශරීරය දෙක අතර වෙනස්. මැරිච්ච ශරීරය අර පාණය නිරුද්ධ වෙලා ජීවිතෙන් රූපේ නිරුද්ධ වෙලා. එතකොට මහන්තව තේරෙනවා මේ පණ මැරිච්ච ශරීරයේ දැන් තියෙන ශරීරෙන්නේ මේ ශරීරේ මේ ප්‍රාණින්ම මාන්න කරනවා. එතකොට ශරීරේ සීතල වෙලා මලකුණක් වගේ අන්තිම සීතල තත්ත්වයටපත් වෙවි සිතපත් එක ගියාවි. ඒක අධ්‍යාත්මික අනාත්ම සංස්කාරයක් වෙනවා නිවනට පිටපත් වෙන සියුම් දැරීමක්. සහිත නිවන දේශක පත්‍රගෙන තේම දැනීමක් එතන පවතී. මේක පැවතීමක් මනෝ මුලාවක්. මේකේ පැවතීමක් මහා දුක. ඕක නැති තැනක් තියෙනවා නම් මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ ධර්මයේ නැති කරන්න ඕනේ කියවට නැති කරන්නට බෑ. ඒක අනාත්මයි. සමන්තෝරේ විදිහට නැති කරන්න බෑ. ඒක නිසා පහළ කරන කලින් කියන පුතේ ඒ හේතු එකක් වන්නේ මේ ශරීරයේ සම්පූර්ණ වශයෙන් මෙන්න දැන් මැරෙනවා. මැරෙනකොට මේ සිත නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන නිසා මේ සිත තුළින් අර අවිද්‍යාව තණ්හා ආදී ධර්මයන් නිරුද්ධ වෙලා සංස්කාර විරහිත තත්ත්වයටපත් වෙන නිසා ඒකට ගැටගැහෙන සිතක් නැවත උපදින්නට ප්‍රතිසම් විඥානයක් ඉස්සෙල්ලම ධර්මයේ මේ සිත නිවෙනවා මේ සිත නිවෙනකොට මේ දකින්න නිර්වාණ ධාතුවට මොකක්ද වෙන්නේ ඒකත් නිදැන ලෞකික ලෝකයයි ලෝකෝත්තර ලෝකයයි දෙකම දිවි යාමක් තියෙනවා කියන්නේ එහිදී ඇති වෙන සියුම් සාන්ත සීතල භාවයට එහා යන්නට සියුම් සාන්ත සීතල භාවයක් නෑ. නමුත් ඊටාම සියුම් සීතල දැනෙන ස්වરૂපයක් වෙන එක නැතිනම් කාටවත් බැහැ පින්වත් සම්මෝහය. එතකොට තේරෙනවා මේ නාම රූපයන් මගේ පැවතීමම ඒකාන්ත දුක මේවා මුල ලෝකේ කොතනකවත් මේ නාම ධර්මයේ කිසිසේත්ම නොපැවතී යුතුමයි මේක නැත්තටම නැති නිවියාම හැර වෙන සැපක් කියලා දෙයක් නැහැ. මේ නාම ධර්මයන්ගේ නැත්තටම නැති වෙන ආකාරයෙන් නිවි නිරුද්ධ වියාමමයි පරම සතේ නැත්තම් දුකේ කෙලවර කියලා එක තේනවා. ඒකයි දුක් නිරෝධය කියලා කියන්නේ. මේ දක්වායි කරුණු අවබෝධ කරගත් විට දුක් නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය තමයි ප්‍රායෝගික වශයෙන් අත්දැකීම. මෙලෙසින් ගෙනම ප්‍රතිඵලගත කෙනෙකුට උනත් අත්දැකීමක් පුළුවන්. ඕකේ මේ සරල කරුණු ටිකක් පමණයි අපි ඉඳගත්තු යෝහා සම්බන්ධව කරුණු ප්‍රවාහයක් වෙනවා නම් කියන්න තියෙන. නමුත් ඒවා කියන්නට අවකාශයකුත් කාලය අවකාශ දෙන්නේ නැහැ. ඒක වඩා ඒ කර්ම කීමෙන් ඒ තරම් ඵලක් ප්‍රයෝජනයක්වත් මේ ඇයට ගන්නට නැහැ. ඒතකොට මේ දක්වා මේ ඇයට කිව්වේ මේක මේ කියපු කාරණාවේ ධර්ම කරුණු කෙටි සාරාංශය අපි මේ කියන්නේ. මේ දක්වා මෙයන් ප්‍රකාශ කරේ මේ වාරයේදී නාම රූප ගැන කතා කිරීම ආරම්භ කරලා රූප සංදේ සමනයි කතා කරේ නාම සංදේ කතා කරන්නේ නැහැ ඒ නිසා නාම සංදේ ගැන අපි අද විස්තරය කරේ නාම සංදේ කියන එකට පස් වේදනා සංඥා වේදනා මනස්කාර කියන වචන පහෝ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධ ධර්ම හතර ගණන් ගන්න පුළුවන් දෙකෙන්ම කියන්නේ එකම දෙයක් ඒ බව දීසේ විවර දේශනාදී ඔක්කොට තියෙනවා. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේවයි කියලා කෙටියෙන් හඳුන්වා දීමක් කළා. මේ කරුණ ගැන දන්න නිසා විස්තර කළේ නෑ. එතකොට මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාවටයි වැඩිපුර අවධානය යොමු කරේ. ඇනට පෙනෙන රූපය ප්‍රධාන වශයෙන් ගත්තනම් චක්කු විඥානය ඇති වෙනවා, රූප සංඥාව ඇති වෙනවා, ඊළඟට චක්කු සම්පස්සජා වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා නැවත රූප සංඥා ඇති වෙනවා. ඒ වගේම මේ වේදනාව හඳුනා ගැනීමක් කරන්න තියෙනවා. ඊට පස්සෙ සංස්කාර ජනිත වෙනවා. මේක තේරුම් ගන්නකොට මේ ඔක්කොම ධම්ම වේදනා සංඥා සංඛාර විඥාන කියනවා අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අවබෝධ කරගන්න කියන එකයි කියන්නේ. එහෙම අවබෝධ කරගන්නකොට තමන් මේ සංසාර දුකට මේ තියෙන මුලාව නිසා හැදවැටිච්ච ආකාරය තේරුම් අරගෙන මේ තරම් විග්‍රහ කළ යුතු දෙයක් ලෝකේ නැහැ නැති බව තේරුම් ගන්න. ඔය භාවනාව හොවා දිනුන අය සතරම ධ්‍යානයේ තේම සිතපත් කරගෙන සිතට හිතේ තියෙන දුක්ඛිත භාවය සිත නිසා දුක් විඳිනවා කියලා තේරුම් අරගෙන දිහි සිතන් කියලා භාවනා කරනවා. දී කියන මාකණ්ඩිය දී කියන වචනේ නෙවෙයි සම්මා ධර්ම සියලුම නින්දා කළ යුතු පරිභාෂා පරිද්දන නිග්‍රහ කළ යුතු අර්ථ වචන යන්තාක් කියලා මේකට නිග්‍රහ කරන්නේ. ඒ තරම්ම බරපතල විදිහටම නිග්‍රහ කළ යුතු ධර්මතාවයක් කියන එක Tamanටම අවබෝධ වෙන්නේ. ඒ අවබෝධ වුණාට පස්සේ මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන අරමුණු නාම ධර්මයේ කියන එක තේරුම් ගන්න. කලින් අපි රූපස්කන්ධය විස්තර කරන්නේ තමයි නැංග ශරීරේ ඒකත් නම් දන්නේ කියලා තේරුණා. මේක තේරුම් අරගත්තාට පසුව භාවනා කරන විට නාම රූප වෙන් කර කර වෙන් කර කර භාවනා කරන්න විශේෂයෙන්ම පංචස්කන්ධ ධර්මයන් දකින්න රූපස්කන්ධයත් නාමස්කන්ධයත් බවට පරිවර්තනය වෙන විට රූපස්කන්ධයේ නොපෙනී යාවි ඊට පස්සේ ඇතිවන නාමස්කන්ධයේ අනිත්‍ය නිරෝධය දැකීම නිසා ඇතිවන මේවා අනිත්‍ය වූ දුක් අනාත්ම වූ සංස්කාර ධර්මයන් වෙන දෙයක් නොවේ කියන අවබෝධය තුළ නිවන පිටපත් කරගත හැකි කෙසේද කියන කරුණ පෙන්වන්න කරා. ඊට පස්සේ පෙන්වන්න කරේ ටිකක් භාවනා දියුණු කරන කෙනෙකු ලබන අත්දැකීමක් ඉතාලි වෙන. ඒක ගැන අපි දැනගන්න අවශ්‍යයි. ලැබී දක්වා තියෙනවද කරුණාව කෙටි සාරාංශයේ ඒකයි විඥානෝ පිළිපැදීම තුළින් මේ නාම රූප ධර්මයන් විවිධ දැකලා වෙන් කරලා දකින්න පුළුවන් සත්‍යයකද මේ නාම රූප ධර්ම තුළ සත්‍යයක් නැති බව පුද්ගලයෙක් නැති බව ආත්මයක් ඉස්සියේ පුරුෂයෙක් කියලා ගියක් ගන්න නැති බව තේරුම් අරගෙන දී අනාත්ම ස්වභාවය පැහැදිලි අත්දැකලා මේ නාම රූප ධර්මයන් නිවිදී නිවනටපත් කර ගැනීමට මෙහෙයට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේ දේශනාව දැන්වීම කරන්නේ ඒකෙන් දෙමු ආපස්සට කියන පාඨෙම ආපස්සට දුන්න මට්ටම දේවා නංගාමයි දිසා පුදුන් තන මොදිතා කියන ලකන්ද සාසනන් ආපස්සට මොදිතා කියන ලකන්ද දේශනා ආපස්සට දුන්න මට්ටම දේවා නංගාමයි මොදිතා කියන ලකන්තු මම් පරන්ති ප්‍රාර්ථනික නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හේතු යාමේ මානපත්‍ය ධම්මේ පුඤ්ඤං වාසලක්ඛනා වහන්නෝතු සම්බුද්ධ ප්‍රාපමිතති මේක සියලු උපසංගතයෙන් මේ අන්තමින් ව්‍යාපෘත කර්ම ව්‍යාපෘත වේවා ඒ වගේම නිවිසන කියනවා මේක පරිදීකවත් නා වේවා අභිමාදනක ඉරිස්ස නිසංගද්ධාත ගායනෝ චත්තාගෝ ධම්මෝ වේවා වන්නෝ සම්බලං ආගාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මේවච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිජ්ජතු සම්දෙනාටම නිවන් සරම අත්පත් වේවා